න රූපං උපාදිස්සාමි ති නච මේ රූපනිසිතං විඥානං භවිෂති ති එවං ඊති ඝාපති සික්ඛිතබ්බං කීති ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි මේ ධම්රිවි පදනම මුල් අස්ථානය කරගෙන මේ කරගෙන යන වැඩපිළිවෙලදී පසුගිය වාර පහේම ඉස්සරහින් තියාගත්තේ සර්වචන් ආචේ විසින් දේශනා කරන ලද සූත්‍ර පිටකයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍රයක්. මේකට නම් කරලා තියෙන්නේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා. මේකට සමහර විටක ආසන්න බණ කියන හුරතල් නමකුත් පාවිච්චි කරලා තියෙනවා. කෙසේ නමුත් මේ සූත්‍රයේ විස්තර දිහා බලනකොට පේනවා ඒක මේ සරුවචන් වහන්සේගේ මූලිකත්වයේ තිබුණාට ප්‍රධාන වශයෙන්ම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ශාසනික පැත්තේ දෙපළත් අනාථ පින්ඩික සිටුමත් කියන දෙවෙනි ගිහි පාර්ශවයත් එකතු වෙලා ඇති වෙච්ච සංසිද්ධියකුයි මේකට පසුබිම් වෙලා තියෙන්නේ අපි කලින් මතක් කරගත්ත විදිහට ආධුනික අයගේ දැනගැනීම පිළිස කිතිය සඳහන් කරගත්තොත් නිදානේ නැත්නම් මේ සූත්‍රයේ ජාතකේ පසුබිම කවුරුත් දන්න පරිදි ආනන්ද අනාථපිණ්ඩික සිටුතුමා අපේ නෑදෑයෙක් නොවුනත් අසල්ලාසියෙක් නොවුනත් ජාතිකයෙක් නොවුනත් සමකාලීන නොවුනත් සෑම බුද්ධ ආවිනගත දරුවෙක්ම අම්මා මේ මාමා බාප්පා හඳුනනවා වගේ නමින් හඳුනනවා. ඒ තරම්ම හොරතල් නමක්. ඒකට හේතුව ඒ කාලේ කරපියේ සේවාවේ නැත්නම් ඒ ශාසන සේවාවේ තියෙන උදාරත්වය හැම පැත්තේ. ඒ නිසා සර්වචනාසික ප්‍රධානම වස්ථායකයා විදිහට කැපකාරදායකයා විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ මෙතුමා ඒ තම තමන්ගේ තමන්ගේ උදාර කුත්‍ය කරන අතරේ එකක් උනේ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ශක්තිය ලැබුණේ අනිකුත් භාවෝග සම්පatti ප්‍රතිසම්පatti තියෙන අතර එතුමා අනා සෝවාන් මාර්ග බලස්ත ආර්ය ගිහි උත්මේක විදිහට කටයුතු කරපු නිසා කාරණාවලදී තා පිරිසිදු ගතියක්, निराවුල් ගතියක්, ශාසනික අලංකාරයක් වරතලයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි සුහදව හඳුනාගත්තට එතුමගේ මරණාසන්න අවස්ථාව සටහන් වෙන්නේ මොකද දෙනකේ හිත පාරන විදියටයි එතුමා gedara තමන්ගේ ඇඳීම උත්පලව ඉතාමත්ම දැඩි වේදනාවකටපත් වෙලා ළඟින් උපස්ථායකට කතා කරලා කියනවා ගිහිල්ලා සරුවචනාංශයට මතක් කරන්නයි කියලා නම සඳහන් නොකර සිටුමාට ආසක් කියලා මං විනියුත් වන්දනා කරන්නයි කියලා ඒ තමන්ගේ ගෝලයට නැත්නම් පස්තායකට මතක් කරලා ඊට පස්සේ කියනවා ඒ ගාම ජේතවනාරාමේ වැඩ ඉන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දකින්නේ දැකලා කියන්නේ කියලා පුළුවන් නම් ආරාධනා කරන්නයි කියලා සිටුමාලිකාවට වඩින්නේ. ඉතින් ඒ වෙලාවේදී ඒ සිටුමාගේ හිතවිලි පරිදි එහෙම නැත්නම් හිතලුව පරිදි ඒ උපස්ථායකයා කරන වැඩේ ඒ විදිහටම සාර්ථක වෙනවා සරුවචන් වහන්සේ පණිවිඩය දැනගන්නවා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චා සමණේක් සහිතව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සිටු මාලිගාවට වැඩම කරනවා. වැඩම කරනකොට සිටුතුමාගේ ජීවිතය අවසාන ජවනිකාව ඒ නිසා හදියට සාරිපුත්‍ර සාංශේ ලද බලන්න ගිය කෙනෙක් වගේ සිටුතුමාට කියනවා මේ වෙලාවේදී මේ ඉවසා දරාගෙන ඉන්න පුළුවන්ද? වේදනාව අඩු වෙමින් පවතිනවද? ඇද මේ සැහිය හැකිය හැකිද? වැඩි හැකිද කියලා. ඉතින් ඒ සිතුමා කියන පැහැදිලිවම ස්වාමීන් වහන්සේ වේදනාව වැඩි වෙමින් පවතිනවා දරාගන්න බෑ. ඉතින් මේක අහුක දිනෙක බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි මොකද ගත කළ ඒ ආගමික ධාර්මික ජීවිතයේ හැටියට මරණාසන්න වෙලාවේදී එතුමාගේම වචනේ සීයෙන් බුද්ධියෙන් සහිතව මේ දරා කියා ගන්න බැරි එකක් ඉවසන්න බැරි එකක් කියලා කියනකොට ඒක හුඟ දිනකට මේ ඇයි එහෙම වෙන්නේ කියන අදහස වෙනවා. මොකද හිත හේතුව ඒ සිරිසුමා බොහොම සුහදව සමීපස්තව සලකන නිසා. කොහොම නමුත් මේ සූත්‍රය කියනකොට ඒ සිරිසුමා ඊ타ත්ම ලස්සන විචිතුරු නිදර්ශන මාර්ගයේ තමන්ගේ විඳින වේදනාව බොහොම ලස්සනට විස්තර කරනවා. ඉතින් ඒ වෙනකොට තේරෙනවා මේකෙදි දැන් මේ වේදනාව අඩු කිරීම හෝ එහෙම නැතුව මේ සුවවීමක් ගැන හෝ මොකක්වත් කරගන්න දෙයක් නෑ බාර ගන්න වෙනවා දැන් මේ තියෙන්නේ අවසාන ජවනිකාව කියලා. එතකොට මේ ආර්යයන් වහන්සේලා අතර සිදු වෙන ගනුදෙනුවක් විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධම්සිනවි සාරිපුත් ස්වාමීන් වහන්සේ එනම් කියනවා රූපති දැන් ඉතින් මේකනම් தત્ත්වේ අපිට කරන්න තියෙන්නේ ධර්මයේ සිහිපත් කරන එකක්. එහෙම නැත්නම් අපි මෙතෙක් කල් වඩලා තියෙන හොඳ බණ ටිකක් සීපත් කරගන්න එකයි කියලා ඒ සිතුමාට අවවාදයක් දෙනවා. ඒ අවවාද ටික තමයි අනාථ පින්ඩිකෝ වාද කියලා සටහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ගිය පාර වෙනකන් මූලික වශයෙන් පංචස්කන්ධය සම්බන්ධ කරගෙන අන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දීපුවේ උපදේශ ටික සාකච්ඡා කළා. අද තවත් ඒකෙම ඒක පැතිරෙකිට හැකි විස්තර විභාගයක් වශයෙන් ගිය පාර අපි රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන පංචස්කන්ධය ගැන කතා කරලා දැන් පංචස්කන්ධය සම්බන්ධ කරන විඥානේ පැනනගින හැටිත් එහෙම පැනනගීම සඳහා නැත්තම් පටිච්චිත විඥානයක් පහළ නොවීමට තමන්ගේ භාවනාමය ඥානේ සතිය පිහිටව ගන්න හැටි කියලා අද ඒ රූපස්කන්ධයේ සම්බන්ධව නැත්නම් රූප ධර්ම ආමිෂ පැත්තෙන් අරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පැත්තෙන් රූප කියන වචනේමයි. නමුත් මේ ඉන්ද්‍රයන්ට එක එක ගෝචර වෙන ආකාරයෙන් වෙන විස්තරයකට ආරම්භයක් ලබා ගන්නවා. එතකොට මේ දෙක පටලවා ගැනීම නොවීම සඳහා, නොපටලවීම සඳහා අටුවාචාර්ය වංශලා රූප කියලා භෞතික වස්තු හඳුන්වන අතර මේ භෞතික වස්තුන් අතර තියෙන අපි සාමාන්‍ය විවහාරයේ පවත්වන රූප වලට රූප රූප කියලා සඳහන් කරනවා. අපි සාමාන්‍ය විවහාරයේ පවත්වන ශබ්ද වලට ශබ්ද රූප කියලා සටහන් කරනවා. අපි සාමාන්‍ය විවහාරයේ පාවිච්චි කරන ගන්ධ වලට ගන්ධ රූප කියලා සටහන් කරනවා. රස රූප පොට්ටබ්බ රූප. එතකොට මේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ඔක්කොටම තමයි රූප කියන පොදු විවහාරයේ රූපස්කන්ධයක් වශයෙන් සටහන් කරනකොට වෙන්නේ ඒකට අපි කියනවා බාහිර ආයතන කියලා. ඒවා ජීවිතයට සම්බන්ධ කරන ඇහැ කන දිව නාසය කය කිනුවා ඒත් රූප වලට වැටෙනවා. දැන් මේකෙදි කරන්න හදන්නේ එයින් මේ ආරමණ රූපය ඒනොත් සද්ද රූප රූපයයි මෙතෙන්ටි සංකා ඉස්සර කළා තියෙන්නේ. තස්මාතියතේ ගහපති ඒවංශිකිතබ්බං න රූපං උපාදිශාමි. රූපතිය දැන් මරණාසන්න වෙලාවේදී නම් වෙන ලෙඩ ශෝකෙදී ලක් ස්පිතාලේ යamak එහෙම නැත්නම් වේදනානාශක පාවිච්චි කිරීමක් නෙමෙයි කරන්න තියෙන්නේ මේ වෙලාවේදී උත්සාහ කරලා බලමු දෙපාර්ශවයේම සහයෝගයෙන් මම මේට තවදුරටත් මේ රූප රූපයයි සඳහන් කරන මේ රූප අල්ලගන්නේ නැහැ නැත්නම් ඒක අල්ලා ගැනීමෙන් වෙන්න තියෙන හිත මරණයෙන් නැත්නම් මරණයට සූදානම් වෙලා ලෑස්ති කිරීමක් වෙනුවට රූප විශේෂිත දිවුවොත් අපිට ඒක පාලනයෙන් ගිලිහෙනවා. එහෙම නැත්නම් අපේ න්‍යාය පත්‍රයට ගන්න බැරි වෙන නිසා මේ වෙලාවේදී රූප රූප විශේෂයි හිත ඇලීමක් මගේ නොවේවා රූප රූප අල්ලාගෙන විඥාණය ආහාරයක් නැත්නම් විඥාණය ප්‍රතිෂ්ඨාවක් නොලබාවා කියලා. න රූපං උපාදිස්සාමේති නච මේ රූප නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ගහපති ශික්ෂිතබ්බා. ඉතින් මේක අර මරණසන්න වේලාවේදී වුණු මනසක් ඇති අනාථපිණ්ඩික සිටුමා තේරුම් ගන්න ස්වරූපයත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙන් අදහස් කළපු මොකද්ද මේකෙන් අදහස් කරේ කියන එකත් අපිට මැරෙන්න ලෑස්ති නැති කොහොමරෙන් නැහැ කියලා හිතා ඉන්න වගේ ඉන්න අපිට මේක කොහොමද පිළිගන්නේ කියන එකත් තමයි අපිට මේ ලැබිච්ච ධර්ම දේශන අවස්ථාවේදී සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව මේ මුළු අනාථපිණ්ඩිකවාද සූත්‍රයේම විඥාණය නැත්තම් මේ දේවල් වෙන්කොට හඳුනා ගන්න අපි හිත වශයෙන් සඳහන් කරන භවයේ පුරා පැවැත්මකින් දෙන අපි ඥාන වර්ධනය කරන චරිතයේ වශයෙන් පෙන්වන මේ හිත භවතින ස්වරූපේ පිටන හොඳ විග්‍රහයක් විස්තර කරලා දෙනවා ඒ අනුව භාවනා කරන කෙනෙකුට එනතන් නාම රූප දෙකේ මේ රූප නාම ධර්ම දෙක හඳුනා නාම ධර්ම ටික හඳුනා ගැනීමට කටයුතු කරන කෙනෙකුට මේ විඥානයේ ක්‍රියාකාරකම් හිතේ ක්‍රියාකාරකම් දැනගන්න හම්බ වීම ඇත්තටම ලොකු දැනුම් සම්භාරයක්. අපිට කවදාකවත් එක ජීවිතයක හෝ එක ප්‍රයත්නයකින් ස්වයම්බුව දැනගන්න බැරි දැනුම් සම්භාරයක් මේකේ තියෙන. ඒක හොඳට පැහැදිලි වෙනවා බටහිර දැනුම ගැන බලනකොට ඒ ඇත්තෝ මේ දැනගෙන හිටියා නොහිටියා නෙවෙයි නාම රූප දෙක හොඳටම දැනගෙන හිටියා දැනගෙන ඒ ඇත්තෝ මේ දැනුම බුද්ධිය ඇති ප්‍රගතිශීලී ක්‍රියාශීලී ඇත්තෝ රූප ධර්ම පිළිබඳ හැදෑරීම භෞතික විද්‍යාව වශයෙන් තේරුම් අරගෙන ඒ නාම ධර්ම පිළිබඳ කටයුත්ත පල්ලියට බාර දුන්නා මේක හිත ඒක ආත්මය ඒක ආගම වශයෙන් බේරගන්න අපි රූප ගැන බලන්නම් කියලා. ඉතින් ඒ රූප අවුරුදු 200 300ක් ඇතුළත ඒ භෞතික විද්‍යාවේදී එහෙම නැත්නම් අනිකුත් විද්‍යා ධර්ම වල පුදුමාකාර දියුණුවක් ඇති කරනවා. ඇති කරලා ඉවරලා නමුත් ආගම පැත්තෙන් නම් නාම ධර්ම පිළිබඳව කිසිම දියුණුවක් ඇති වුණේ නැහැ. ඒකෙදී ඒ වෙනුවට උනේ බටහිර ලෝකයේ නාම ධර්ම පැත්ත, සදාචාර පැත්ත, මානසික සෞඛ්‍ය පැත්ත පිළිහුණා. ඒ වුණත් ඒකවත් සම මට්ටමකට ගෙනියන්න තරම් හැකියාවක් හෝ ක්‍රමවේදයක් හෝ එහෙම නැත්නම් සහන් එලියක්වත් නැහැ. ඒකට හේතුව මොකද? ඒගොල්ලෝ ඒ තරම මේ නාම ධර්ම කියන කොටස අද්භූත කොටසක් විදියට, ගූඪ කොටසක් විදියට ඒක මේ ගෝත්‍රිකයන් විසින් කරන දෙයක් විදියට පැත්තකට නමුත් ਸਰුවචන් වහන්සේගේ ඒ සමබර ඉගෙනීමේදී රූප ධර්ම පිළිබඳවත් ওই විද්‍යාඥයෝ කොච්චර කැසපට ගහගෙන නැටුවත් ඒ අවුරුදු 200 300 ඉගෙන ගත්ත දේවල් වලට වැඩිය ඉතාමත්ම ගැඹුරින් ඉතාමත්ම සූක්ෂමව ඉතාමත්ම ලස්සනට අවුරුදු 2600 කට ඉස්සලා දේශනා කළා තියෙනවා. තාම ඒක පිළිබඳව හරි හැටි අර්ථකථනයක් දී ගන්න ආශයකරයටත් අමාරුයි. බටහිරටත් අමාරුයි කෙසේ නමුත් ඒක ගරු කටයුතු, ගම්භීර කටයුතු දෙයක් විදිහට සලකන එක නම් දැන් අවුරුදු 20ක් පටන් ගන්නවා. ඊටතදී හුඟාක්ම කැපිපේන පැත්ත තමයි ඒ බටහිර විද්‍යාව පිළිගන්න පටන් අරන් තියෙන මේ ਸਰුවචනාංශයේ ගුඪ ධර්මයක් හෝ গুপ্ত ධර්මයක් නෙවෙයි මේ හිත පිළිබඳව දැකලා දැනලා කරපු මේ ප්‍රකාශන එකක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් කරන්න පුළුවන්කමක් ඔය කිසියම් පරිශ්‍රණිකෙ ලැබිලා නැහැ. ඉතින් ඒක නිසා ඒ රූප පිළිබඳව කතා කරනකොට ඒකේ මූලස්ථානය තමයි ඔය හිත විඥානේ. ඒ විඥානේ විශ්ින් විඥානේ ක්‍රියාවත් වෙන බවට විඥානේ වතුර කඩක් නම් ඒක තියෙන බවට නගින රැලි ටික තමයි ඔය වේදනා සංඥා සංස්කාර කියන්නේ නැත්නම් හිතවිලි කියලා කියන්නේ. ඒ හිතවිලි ටිකයි හිත එකතු වෙච්චාම තමයි මේ ජීවිතයක පැවැත්ම නැත්නම් ජීවිතය කියන එක පුද්ගලයක් සතෙක් ආත්මයක් කියන එක ඇති වෙන්නේ. ඉතින් ඒකෙදී මේ විඥානයේ පැවැත්ම ඉගෙන ගන්නකොට ඒ විඥාන ඉගෙන ගැනීම හොඳ දෙයක් රසවත් දෙයක් වටිනා දෙයක් කියලා ආස්තික පැත්තෙන් කල්පනා කරාට ਸਰවචනාසගේ මෙහෙම තියෙන මේ විඥානයේ කිසිසේත්ම ඒ ඉගෙන ගන්න කෙනාගේ සුභසිද්ධිය පිණිස හෝ ඉගෙන ගන්න කෙනාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන එකක් නෙමෙයි ඒක වෙනමම ඉගෙන ගන්න හදාරන කෙනා දාසකත්වයේ තියාගෙන එයාගේ පැවැත්ම සඳහා අධිරාජ්‍ය බලයක් පාවිච්චි කරන දෙයක්. ඒ නිසා විඥානය පිළිබඳ අවබෝධ කරන්න කරන්න කරන්න ඒකේ තියෙන නාස්තික ගතිය, වද දෙන ගතිය, දුක් දෙන ගතිය, ෂට ගති, මාය ගති තමයි පේන්නේ. ඉතින් ඒ නිසා මේ විඥානය කොටු කරන්න හදන ගතියක් වගේ තමයි ඥාන දිනු කරගෙන දිනු කරගෙන යනකොට සිද්ධ වෙන්නේ. අන්නේම කොටු කරගෙන යනකොට මේ විඥානයේ පෝෂණය ලබන මේ රූපස්කන්ධය නැත්නම් රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන ආරම්මණයි. ඒකට ඒජන්තලා වශයෙන් පෙරකදూరు වශයෙන් වැඩ කරන ඇහැ, කන, දිවනාශය, කය කියන කොටසයි ඒ දේ නිසා මේ දෙකේ ගැටීම නිසා ඇතිවෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී විඥානයේ ප්‍රයෝජන ගන්න හැටි පිළිබඳව ලස්සන මේ විචිතුමක් වගේ චිත්‍රයක් දැනගන්න සිද්ධ වෙනවා මේ ලෝකායත විෂයන්ගේ සහ මේ සාසනික මේ හැදෑරීමේ තියෙන වෙනස ලෝකායත විෂයන් අපි හදාරන්නේ දැනුම බදා ගන්නයි දැනුම නම්බුවක් විතර සලකන්නයි දැනුම මේ උපාධියක් විතර ගන්නයි නමුත් මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද ඒක දැනගන්න දැනගන්න මේක තුච්ච නිහින පාහර නොකෑමන දහවතුරක් පට්ටබඳු කරදරයක් බව තේරෙන පටන් ගන්නවා එච්චර තමයි මේ දෙකේ වෙනස. ඒ නිසා මේක ඉගෙන ගන්න ඉගෙන ගන්න කවදාකවත් ඉබඳ ප්‍රේමයක් එනවා නම් අල්ලගන්න හිතෙනවා නම් ඒක ධර්මයේ වෙන්න බෑ. හැබැයි එහෙම ආවට ගියාට මේක ඉගෙන ගන්න බෑ. ඒ නිසා මේක ඉතාමත් වැදගත් විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නේ කට්ටක් කෙනෙක්චාම මේ කට්ට එළියට ගන්න හදනවා වාගේ නමුත් හානි කරගන්න නැතුව අයින් කරන්න හදන්න. අන්න ඒ විදිහට බලනකොට මේ විඥානයේ කියන මේ නාමස්කන්ධයේ ප්‍රධාන හොරදෙටුවා. ඒ කියන්නේ හොරකල්ලියක ප්‍රධාන මහවරා අල්ලා ගැනීම සඳහා තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන්නේ අර අවසාන ආසන්න අවස්ථාවේ ඉන්න ආමේ නාථපිණික සිටුතුමාට. එනිසා කියනවා එවැනි ඒ හොරකල්ලේ නායකයා අල්ලා ගැනීම වැඩපිළිවෙලේදී මේ න රූපං උපාදිස්සාමි නච මේ රූපනිශ්චිතං විඥානං භවිෂති इति එවං හිතේ ගහපති සික්කිදපා. එතකොට ඒ හොර කල්ලි ප්‍රධානිය කවදාකවත් මොනම තාලකින්වත් කාටවත් අල්ලන්න බෑ. එයා ඉන්නේ තිර හතක් පිටිපස්සේ වැඩ කරන්නේ හුඟක් වෙලාවට කුලිය හේවායෝ. ඒ වෙලාවට කුලියට ගත්ත කට්ටිය. ඉතින් මේ මිනිස්සු කොච්චර ඇල්ලුවත් හොර මුලේ නායකයාගේ ක්‍රියාකාරීත්වය හෝ සලස්ම හෝ නායකයා අල්ලන්න බෑ. ඉතින් ඒ නිසා වෙන කරන්න දෙයක්වත් නැහැ කරන්න වෙන්නේ ඉතින් ලකුලියට ගන්න අර කුලී හේවායෝ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් නෙවෙයි තුන් දෙනෙක් නෙවෙයි දසදහස් ගන්න අල්ලලා අල්ලලා අල්ලලා අල්ලලා ඒගොල්ලන්ගෙන් කොහොම හරි ගහලා මරන්නේ කට උතර අරගෙන බලන්න ඕනේ මේ අතරමැදියා කවුද අතරමැදියා ඊගාට ඉන්නේ කවුද ගිහිල්ලා ගිහිල්ලා දීර්ඝ සැලැස්මකින් තමයි මොර මුලේ නායකයා අල්ලගන්නේ අනේ යනවා බලනකොට මේ රූප රූපය කියලා කියන්නේ මේ අපි දැන් කියනවා නම් ඔය කුඩු බිස්නස් එක තියෙනවා නම් කුඩු මුලක් ඇල්ලුවා වගේ තමයි. ඒක ඇල්ලුවාට ඒ හොරමුලේ නායකයා අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඔය බේරන මිනිසුන්ටත් ඒක කුඩු මුලක් අයින් කරුවයි කියලා රටේ කුඩු බිස්නස් එකේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක අල්ලන්න නැතුව වෙන ක්‍රමයක් කරන්න නැහැ. නමුත් ඇල්ලුවයි කියලා කියන්නේ මහ ලොකු ඇල්ලීමකුත් නෙවෙයි. නමුත් ඒකේ සුළු වශයෙන් අර විශාල ව්‍යාපාරයේ බිම දැම ගැනීම සඳහා ඒ කොට නැගිල්ල ඒ අපි කියන ව්‍යාපාරය අවුරුදු දහස් ගානක සැලසුමකින් ආවනම් ඒ වගේ සූක්ෂම කුශාග්‍ර බුද්ධියෙන් කටයුතු කළොත් අල්ලන්න පුළුවන්. අනේ යනෝ බලනකොට මේ රූපය පිළිබඳව භාවනා කරන යෝගාවචරයේ දත යුතු එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට බැලිය යුතු දෘෂ්ටි කෝණය මොකද්ද කියලා ගත්තොත් අපි දන්නවා අපිට දැනගන්න වෙනවා අපේ ජීවිතය කෙලස් පැත්තෙන් බලනකොට වැඩියෙන්ම කෙලස් උපදවන්නේ ඇහෙන් සහ රූපවලින්. ඒක මූලික සාමාන්‍ය දැනුමක් ඇති කරගන්න වෙනවා. ඒක නිසා අපි හැම ඉන්ද්‍රියකටම වැඩිය ඊටාත්ම සූක්ෂම ඉන්ද්‍රියක් තමයි ඇහැ. ඒ වගේම අපි ලෝකේ වටිනාම දෙයක් ගැන කියනකොට කියන්නේ මම මේක ඇහැ භාගේ බලා ගන්න. මට ඒක ඇහැ වගේ කියලා කියන මොකද අපිට දවසට අවශ්‍ය කරන කෙලස් මාත්‍රාව ලැබෙන්නේ ඇහෙන් තමයි. ඔක නොලැබුණොත් ඇස් දෙක අන්ධ වුණොත් රූප නොපෙනී ගියොත් අපේ ජීවිතයේ තියෙන විචිත්‍රත්වයේ සහ සිද්ධි බහුලත්වයේ එතරම් ඔක්කොම ඉවරයි. ඒක නිසා අපි පුළුවන් තරම් වගේ බලා ගන්නවා ඇහැ හොඳට තියෙන්න ඕනේ. ඒ ඇහැට විවිධ විචිත්‍ර වර්ණ සහ සටහන් උගාක් තියෙනවා අපි කියන පොහසත් කියන. උසත් බව ලකින් දකින්න තියෙන දේ තමයි තමන්ට රූප තියෙනක විතරක් නෙමෙයි අල්ලපු gedෙට පේන්නත් ඕනේ. ওই දෙකෙන් තමයි මේ විඥානයේ පෝෂණය ලබන්නේ. හැබැයි මේකෙන් අදහස් කරන්නේ නෑ යහ ජීවනයක් පැවැත්ම සඳහා නැත්නම් බුදුහාමුදුරුවෝ කියන ආධ්‍යාත්මික ජීවිතයක් ආගමික ජීවිතයක් පැවැත්ම සඳහා රූප අයින් කිරීමෙන්ම විමුක්තියක් ලැබෙනවා කියලා කියන්නේ නැහැ. ඒ නිසා අපි රූප ගොඩාක් ඇතිකරන්න යෑමෙන් කෙලස් ගොඩක් ඇති වෙන බව මතක් කර තියාගන්නා වගේම යටින් වාක්‍යයක් ලියන්න වෙනවා. මේ රූප නැති කරනවා කියන්නේ විඥාන විමුක්තිය නෙවෙයි. රූප යම් කිසි ප්‍රමාණයක් අවශ්‍ය කාවිකුත් තියෙනවා. මූලික අවශ්‍යතාවකුත් තියෙනවා. ඉතින් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? <clears throat> අර රූපයම සපක් නැත්නම් රූපයේ වැඩි කෙන අපෝසතික ආදී වශයෙන් තියවිලා ඒ රූප ධර්ම පිළිබඳව අතිශෝක්තියෙන් සුඛෝපභෝගීත්වයට යන්නේ නැතුව රූප නොදීමෙන් අට්ඨකිලමතාන යෝගයට යන්නේ නැතුව මේ මැදමාවතේ මධ්‍යම ප්‍රතිපදාවකින් රූපවල තියෙන කෙලසන ගතිය නැත්නම් විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබා දෙන ගතිය තේරුම් ගන්නට උත්සාහ කරන එකනට කියන තියෙන නම තමයි යෝගාවචරය කියන්නේ. එහෙම නැත්නම් භ්‍රමචර්ය රකින්න කෙනයි කියලා. ඉතින් මේ යෝගාවචර කෙනෙක් භ්‍රමචර්ය රකින්න කෙනෙක් මේ රූප පිළිබඳව කොහොමද කටයුතු කරන්න කියලා බැලුවොත් අර පළවෙනි වාක්‍ය මතක තියාගෙන රූප බලන හැම වෙලාවෙදීම අපේ හිත බාහිරවක්. ඒක නිසා අපිට කවදාකවත් ඒ රූප පිළිබඳව බාහිර දැනුමක්, මතු පිට දැනුමක් ලෙල්ල විතරක් දැනගන්නවා මිස රූප පිළිබඳව රූප නෙමෙයි Taman කියන එක පිළිබඳව මම කවුද කියන එක පිළිබඳව අතුරෙන් බලන්න හම්බ වෙනවා. ඒක නිසා රූප මේ රූප රූප කියලා හඳුන්වන ධර්මයේ හඳුන්වන වස්දී හැම වෙලාවෙම අපිව මදයට සහ පමාදයට හේතු කරලා බාහිරවර්ති කරනවා. ඒක නිසා අපට සිද්ධ වෙනවා <clears throat> මේ බාහිරවර්ති දැනුම ලෝකායත දැනුමෙන් අපි මේ නොමග යනවා දන්නවනම් මේට සාපේක්ෂව අන්තරාවර්තනයක් කියලා ලෝකේ දෙයක් තියෙනවා. ඇතුළත සැලකීමක් කියනවා මේකට ආගම ධර්මී කියලා කියනවා. අන්නේදී ඒ පරිශන මට්ටමේ කරනකොට මේ රූපතාවකාලිකව නැතර කරනවා. ඉතින් ඒ නිසා අපි සත්‍ය වඩනකොට යෝගාචර ජීවිත ගත කරනකොට ਸਰුවචනාංශේ අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාරගත කියලා පරිසරය සකස් කරලා දීලා තියෙනවා රූප නතර කරනවා වෙනුවට අරණ්‍ය වල තියෙන රූප කැලේ තියෙන රූප කුප්පන ගතියක් නැහැ. එච්චරයි එකම වෙනස මේ නගරය කියන්නේ. එහෙම නැත්නම් මේ රාජධානිය කියලා කියන්නේ හැකිතාක් කුප්පන රුප්පන රූප සහිත රූපවල තියෙන ලක්ෂණ තමයි රූපණ ලක්ෂණය. ඒ රුප්පණ කුප්පණ රූප බැරි තැන තමයි නගර කියන්නේ. නගර සෝබිනියෝ එහෙම නැත්නම් නගර මේ පුරංගනාවන් සහ පුරවැසියන් හදන්නේ බුලුවාන්තර රූපලාවන්‍ය තමයි. ඒ වගේම సౌందර්යය තමයි. ඉතින් මේ సౌందර්ය රූපලාවන්‍ය මේක හදාගෙන හොදන්න හදනවයි කියලා කියන්නේ හොද හොද මඩි දෙමිලක් කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. ඉතින් එහෙම නෑ ඇයි වදේ මේ දම්රියකට ඇවිල්ලා බණ කියන්න කියලා ඉතින් ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අපි බලන්න හදන්නේ එහෙම වුණත් ප්‍රශ්න නැහැ. මේකේ අපිට යම් කිසි ප්‍රමාණයකට මේක හරියටම මූලධර්ම දැනගත්තොත් ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් අපි ආදර්ශයට අරගන්නවා අරණ්‍යගත වෙනවයි කියලා කියන්නේ අරණ්‍ය වල තියෙන දේවල් අර වගේ කුප්පණ ගතිය නැහැ. ඒ වගේම ගහක් මුල දින ගත්තාම කාගවත් හංගු කුප්පණ ගතියක් නැහැ. නැත්තම් ශූන්‍යagara කියලා කියන්නේ කාමභෝගින්ගෙන් හිස් වෙච්ච තැනක්. ඉතින් අපි මේ ශාලාව කරගන්න හදන්නේ අන්නේ වගේ ශූන්‍යagaraක් හදාගන්න හදනවා පරිශ්‍රණය සඳහා කාමභෝගීන්ගේ හිස්තරක් කරගන්න. නැත්තම් මේ අපි මෙතෙන් ඉන්නේ කාමයේ දනවන්න නෙවෙයි. අපි මෙතෙන් ඉන්නේ කාටවත් මොනවක් පෙන්වන්නවක් බලන්නවත් නෙවෙයි. පේනවා බලනවා තමයි. නමුත් ඒක නෙවෙයි අපි මෙතෙන් පැමිණීමේ අදහස. ඉතින් මේක මේ පරිසරය සකස් කරගත්තට මෙවැනි පරිසරයක අරණ්‍යගත වෙලා දුක්ඛ මුලගත වෙලා එහෙම නැත්නම් ශූන්‍යagaraක් ගියාට පස්සේ මේ න රූපං උපාදිස්සාමි කියන එක ඊටාම සූක්ෂම තීක්ෂණව ගැඹුරට යන්න පුළුවන් තමන් එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට රූප ගැන කටයුතු කරන්න ඇති සක්මන් භාවනා කරනකොට රූප ගැන කටයුතු කරන්න ඇති සහ පර්යංක භාවනාවක් කරනකොට රූප ගැන කටයුතු කරන්න ඇති මේන් ඒ පර්යංක භාවනාව ඊටාමත්ම පරිශනාකාර தත්වයක් වශයෙන් අපි ඇස් දෙක වසා ගැනීමෙන් මේ රූප ධර්ම පිළිබඳව తాවකාලිකව ආයිබෝන් කීමක් තියෙනවා. ඒක නිසා තේරවාද භාවනා ක්‍රමවල හැම වෙලාවෙදීම ඊට සුදුසු පරිසරයට ගියා විතරක් මදි ඉඳගෙන කරන භාවනාව. පරයන්ක භාවනාදී ඇස් දෙක වසා ගැනීමෙන් අදහස් කරන්නේ ඒ රූපත් එක්ක තියෙන ගණිතනෝ පුළුවන් තරම් අතර කරන්න. නැත්නම් චක්කු ඉන්ද්‍රියෙන් වෙන්න පුළුවන් ඒ හිත පිට යෑම දෝරේ ගලන එක නතර කරගන්න උත්සාහ කරන්න. ඉතින් අපි එහෙම කරාට පස්සේ අද උදේ අපි කතා කරා වගේ ඇත් එක වහගෙන එක තැනට වෙලා ඉන්නකොට ඒත් හිත සද්ද දිගේ වේදනා දිගේ එහෙම නැත්නම් හිතින් මවා ගන්න රූප දිගේ තාමත් බාහිරවර්ති වෙන්න පුළුවන් නමුත් සෑහෙන දුරට හික්මීමක් කරගන්න පුළුවන් ඒ නිසා ඒ හික්මීමේ වග තේරුම් ගන්න පුළුවන් සමහරෙකුට ඇස් වහගන්නත් බෑ ඇස් වහගෙන ඉන්න එකත් චකිතයක් බයක් බවට පත් වෙනවා ඒ මොකද හේතුව ඇද්ද ගැරියට පස්සමයි අරස්සාව තියෙන්නේ. වටපිට තියෙන දේවල් පේනකොට අපිට තේරෙනවා මේක මේ හීනයක්වත් අපි කොටු වෙලාවත් গুপ্ত දෙයකට යනව නෙවෙයි කියලා අර එහෙන් තමයි අපි ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ගන්න. ඉතින් ඒ වෙනුවට ඇද්දක වහ ගන්නකොට අපිට තියෙන අරස්සාව තමයි ශ්‍රද්ධාව. අපි අදාහ ගන්නවා මේ සරුවචනාංශයේ පිළිබඳ තියෙන ශ්‍රද්ධාවෙන් අපි රකින්න සීලයෙන් අපිට ධර්ම ආරක්ෂාවක් ලැබෙයි කියන. ඉතින් මේක උනත් මේ විදිහට ඇත් එක වහගෙන ඒකේ විවේක වෙනවා කියන එකත් මම හිතන්නේ ආධුනිකයට ඒක විශාල ජයග්‍රහණයක්. හරි අමාරුයි කෙනෙකුට ඒ වගේ අර රූප බලමින් රූපයෙන් ත්‍රිමාන රූපෙන් Taman ඉන්න සාපේක්ෂ තැන හඳුනා ගැනීම හදාගත්ත කෙනාට ඇත් එක වහලා වෙන දෙයක් වෙන්නදරලා ඉන්නවා කියන ක්ලේශය. ඒ නිසා ඇත් එක වහලා ඉඳගෙන ඉන්නකොට විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන්කමම සෑහෙන කැපකිරීමක් සෑහෙන ආධ්‍යාත්මික වැඩක් ඇතුළට නමගන්න. ඉතින් අන්න ඒ විදිහට ඉන්න ගමන් තවදුරටත් හිත බාහිරට නොයෑම සඳහා උත්සාහ කරනවා අර හතර මහා ධාතුන්ගෙන් එක ධාතුවකට හිත යොදලා විශේෂයෙන් මේක මුත් සර්වචනාංශයේ ඒ තීක්ෂණ දැනුම අනුන්නාංශය සඳහන් කරලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ වායෝ ධාතුව තමයි වැඩියෙන්ම විචිත්‍ර කියන. වැඩියෙන්ම චලන ගති ඇති කරන්නේ කම්පන ගති ඇති කරන්නේ ඒචාර රූප නැතිවීමේ පාඩුව නැති කිරීම සඳහා හිතට කියනවා වායෝ පොට්ටබ ධාතුව බලන්න කියලා. බලනවා කියන්නේ අත් දෙකෙන් නෙවෙයි විඳිනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ හිතෙන් ඒ වායෝ පොට්ටබ ධාතුව බලන්න කියන. නමුත් වායෝ පොට්ටබ ධාතුව ක්‍රියාත්මක වෙනවා කය සවිඥානිකව හසුරවනකොට. එහාට පැන නලියනකොට වැඩ කරනකොට මේ සචේතනිකව වායෝ පොට්ටම්බ ධාතු වැඩ කරනවා. ඉතින් එතකොට අපිට වායෝ ධාතුවේ ස්වභාවය නෙවෙයි දකින්න හම්බෙන්නේ કૃතිම ගතියක් හසුරවන වෙලාවේ. සවේ සචේතනිකව වැඩ කරන වෙලාවේ. ඒ නිසා කියනවා පුළුවන් තරම් වාඩි වෙන්නේ කියලා අර මේ සචේතනිකව, සවිඥානිකව, සංකාරිකව කය හොල්ලන්නේ නැති ඉරියව්. ඉරියව්ව තියලා මැටි බුද්දා තිබ්බා වගේ ඉන්න පුළුවන් ඉරියව්කට යන්නේ. ගිහිල්ලා ඊගාවට සක්‍රියව සචේතනිකව කරන ක්‍රියා නැතුව අර අචේතනිකව වෙනම හුස්ම දිහා බලන්න. ඒකට කියනවා ආයාසයෙන් හුස්ම ගන්න එපයි. අන්න එතකොට මේ යෝගාවචරයට අර රූප නැතිවීමෙන්, ශබ්ද නැතිවීමෙන්, ගන්ධ නැතිවීමෙන් ආදී වශයෙන් අර හිත දැනෙන පාළු ගතියට යොමු කරන්න තැනක් ආස්වාද ප්‍රසවාසයේ අරමුණු කරනවා කියලා මේකට අපි කියනවා. ඒ විදිහට යොමු කරාට පස්සේ හිත කොහොම කරොක්වත් අර කැලින් ඇදගෙන ආපු කුළු මීහරකෙක් වගේ නැත්නම් අදිශීම් වගේ ගහක හිටපු සතෙක් ගෙනල්ලා කූඩුක දැම්මා වගේ හිත හරියට කලබල කරනවා. එයාට අර නිෂිනින්දේ හැසිරෙන්න. නමුත් ඒ කීකර කරන අදහසින් කියනවා අර අරමුණ බැලීම. එහෙම නැත්නම් වායු පොට්ටබ්බ ධාතුව බැලීම අටි ශ්‍රේෂ්ඨ වූ ආගමික කටයුත්තක් විදිහට බලලා ඒ හිත అలවන්නේ කියනවා පුළුවන් තරම් අර ඇතුළතින් හට ගන්නා වායෝ ධාතුවේ ක්‍රියාකාරකම්. ඒකේ සටහන් ඒකේ ආකාර ස්වභාවික ලක්ෂණ මුල මේමය මැද මේමය යක මේමය කියලා හිත පිට නොදෙවිවි නොදිව වීම සඳහා අභ්‍යන්තරාවරණයේ අන්තරාවලෝකනයක් කර ගැනීම සඳහා පුළුවන් තරම් කියනවා අර වායෝ පොට්ටබ්බ ධාතුවේ හිත පවත්තන්න කියලා. එතකොට හිත ඇතුළතට නැමිලා ඇතුළත තහවුරුවක් ලබනවා. එතකොට විඥානීය අර බාහිර රූප බල බලා බාහිරේ දේවල් වලින් නන්නත්තර වෙලා ගත කරපු විඥානයේ ප්‍රතිෂ්ඨාව පදනමේ පොඩි මාරුවක් සිද්ධ වෙනවා. අභ්‍යන්තරා අභ්‍යන්තර දෙකම හිත නතර වෙලා නතර වෙන්නේ හැබැයි ඉතින් අර ප්‍රයත්න නිසා තමයි. වෙලා විඥාණය මේ වතුරේ හිටපු දීකොට හිටපු මිනිස්සෙක් වතුරේ නතර කළා තියෙන එකට ගොඩ වුණා වගේ ඇතුළත ක්‍රියාකාරකම් පදනම් කරගෙන විඥාණය ප්‍රතිෂ්ඨාවක් ලබනවා ඇතුළත දෙයකට. මේක හුඟක් වෙලා යනවා. මේක හුඟක් වෙලා යනවා මොකද හුඟක් හිත කීකරු වෙන්න හුඟක් මේචල් වෙන්න ඕනේ යම් කිසි කෙනෙකුට පරියන්කේක වගේ විනාඩි 20ක් 30ක් ඉඳගෙන ඒ වෙලාවේදී හම්බෙන අර <clears throat> රූපවල අභ්‍යන්තර රූප අපි මේවට කියන ධාතු මනස්කාරය කියලා ධාතු මනස්කාරයක හිත බැඳලා බාහිර රූප නොදැකීමෙන් පාඩුවක් දැනෙන්නේ නැති විනියට හිත ව්‍යාපෘත කරගන්න එක අභ්‍යන්තර රූප වලම හිත නිමග්න කරන එක එහෙම නැත්නම් ආනාපානයේ හිත මූණට මූණ දාලා අල්ලලා දෙනවයි කියන එක බොහොම ලොකු ජාග්‍රහණයක්. ඉතින් එහෙම ජාග්‍රහණය වුණා කිරීම සඳහා ප්‍රයත්න රාශියක් භාවනා ක්‍රම වල උගන්වනවා. එකක් තමයි ආසත් ප්‍රසවාසයේ හිත යෙදවීම ලෝකේ තියෙන ලොකුම පිංකම කියලා සලකන්නේ. වෙන ඊට වැඩිය උත්තරම කෘත්‍යයක් ඇත්තේ නැහැ ආසත් ප්‍රසවාසයේ හිත පැවැත්වීම. ඊට පස්සේ ඇලවීම සඳහා විතක්කයේ යෙදීම සඳහා ආසත් ප්‍රසවාසය මෙනෙහි කරනවා. මේ ආස්වාසි මේ ප්‍රාස්වාසි ආස්වාදි ප්‍රාස්වාදි. ඒ මෙනෙහි කරන ගමන් බාහිරට හිත යන්න නැතුව දිගට හිත චිත්තක්ෂණ කීපයක් යන්න පුළුවන් නම් තව දුරටත් ඒ මෙනෙහි කරන ගමන් තව දුරටත් හිත ඇතුළට දීම සඳහා ආස්වාසි රූප ලක්ෂණ සහ ප්‍රාස්වාසි රූප ලක්ෂණ අතර ගැළපා බැලීම කරනවා. ඒකට කියනවා ਵਿਚාරය කියලා. ඒ ਵਿਚාරය මෙහෙවනකොට මේ යෝගාවචරයා හරියටම ඉදිකට්ටකින් ඇන්න වගේ ආස්වාසය මෙන්න මෙහෙමයි මුල මෙහිමයි මැද මෙහිමයි අග ප්‍රශ්වාසයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා මේ දෙක වෙන්කොට හඳුනා ගන්නා තරයේද හැබැයි හඳුනා ගන්නවා කිව්වට එක ආස්වාස් ප්‍රශ්වාසයක් නෙවෙයි එන එන එන ආස්වාසේ එක දිගට ආස්වාස් ප්‍රලි 10 15 මෙහිම මේ ආස්වාස් මෙහිම ප්‍රශ්වාස මෙහිම කියලා තේරුම් ගන්න පුළුවන් නම් එතකොටත් පට්ටලයක් එනවා එතකොටත් සමබර භාවයක් එනවා එතකොටත් සමතුලිතතාවයක් එනවා අපේ සමාධිය කියලා සඳහන් කරනවා ඒ කියන්නේ අර එක දිගට සතිය පැවැත්වීම තුලින් එතකොට හිත ඇතුළතට අර බාහිර රූප රූප මත නෙවෙයි උපාදානය කරලා තියෙන්නේ. හැබැයි මේක මේ අභ්‍යන්තරම තමයි රූපයේම වෙනස් හේවණල්ලක් තමයි මේක දවසම උනත් ගත කරන්න පුළුවන් පදනමක්. දවසම කොහොමදත් විනාඩි 10 15 ඉන්න පුළුවන් පදනමක් එන්න පටන් ගන්නවා. මේක යෝගාවචරයේ අත්දකපු දවසේ ඇතුළත සිද්ධ වෙන වායෝ පොට්ටබ්බ ධාතුව මත පදනම් කරගත්ත දවසේ අර තේරෙන පටන් අර ගන්නවා විඥාණය අශික්ෂිතව අභාවිතව එහෙම නැත්නම් පුහුණුවකින් තොරව ගත කරොත් උපත්තියට මරණය දක්වා මේක ගත කරන්නේ බාහිරේ රූප එහෙම නැත්නම් වර්ණ సంతාන මත තමයි. ඉතින් ඒ හිතට අපි කියනවා නුපුහුණු හිත අභාවිත හිත කිය. ඔය දවසක තේරුම් ගත්තොත් මේ ඇතුළත තියෙන අර ආශ්වාස ප්‍රශ්වාසයේ වායු පොට්ටබ්බ ධාතුවේ වෙනස්කම් මුලැමැදාග වෙනස්කම් දැකලා එතන ඇල්ලුවොත් ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අච්චර වියදම් නැති කිසි කෙනෙකුගේ රණ්ඩුවක් නැති පිරිච්ච ගතියකින් යුක්ත මනුෂයාට පමණක් ආවෙනික වූ සුවිශේෂී ශප. ඒකට අපි කියනවා නිර්ාමිෂ සුඛය කියලා යමක් තියෙනවා. අන්න ඒක ලබා ගණ්ඩයි අපි මේ පෙරපින් කරලා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ. නමුත් අර බාහිර රූප රූප දිහා අල්ලාගෙන ඉඳගත්තොත් ඒ පුද්ගලයාට කවදාකවත් ඒ රූප පිළිබඳ ආශා වැඩි වෙන්න වැඩි වෙන්න ඇතුළට නැමින ගතිය අඩු වෙනවා ඇතුළට නැමිලා ඇතුළට අභිරමණය කරන ගතිය අඩු වෙනවා ඒක පේනවා නෝන්ජල්කමක් කියලා එහෙම නැත්නම් හිතෙනවා රසලෝලීත්වයක් නැතිකමක් කියලා හිතෙනවා సౌందර්යය දන්නේ නැහැ කියලා එහෙම නැත්නම් හිතනවා මෙච්චර ලස්සන බාහිර ලෝකයේ ලස්සන පින් කරලා ලැබුව ඇද්දෙකුත් තියෙද්දි ඇද්දෙක වහගෙන ඉන්නෝ ඒ රූප නොලබ නොබලනව ඒක නිසා ඒක රස විරෝධී අරස රස නෝන්ජල් එහෙම නැත්නම් බය අඩු ගතියක්. රස දන්වන්න නැති ගතියක් කියලා ඉතින් ලෝකයට පේන්නේ ලෝකයක් නෙවෙයි Tamanටත් පේන්නේ එහෙම තමයි. ඒකයි අපිට මෙතන තියෙන ප්‍රශ්නේ අර අරමුණේම හිත ටික වේලාවක් නිමක් වෙලා ඉන්නකොට පේන ධාතු අපි මේ විස්තර කිරීම සඳහා වායු පොට්ටබ ධාතුව ගත්තට වායු පොට්ටබ ධාතුව පදනම් කරගෙන අනිකුත් උණුසුම සිචිලස කම්පන චංචල ගති බාර ගති හැලු ගති ෂේරම මේ ආනපන තියෙනවා අර වායු පොට්ටබ ධාතුවේ ප්‍රධාන කරගෙන අන්නේව ටික අභිරමණය කරන්න යන හිතක් කියලා කියන්නේ පුදුමාකාර විඥානයේ පදනම මාර්ගෙ දිලා මේක ස්ථිර වුණොත් නැත්නම් මේකේ අගේ තේරුණොත් ඒ පුද්ගලයාට සාසිංග වශයෙන් කියන්නේ යා මේ නිර්ාමිෂ සුඛය අඳුනගත්තයි. අන්නේ නිර්ාමිෂ සුඛය හඳුනාගත්තොත් පමණක් තේරෙන්න පටන් අර ගන්නවා අපි මිනිස්සෙක් වීමේ, යෝගාවචරයෙක් වීමේ නැත්නම් මේ හික්මීමේ ක්‍රමයකින් පොඩක් ඉස්සරහට ගියා. පොඩක් ඉස්සර කියන්නේ ජනේලයක් අරගත්තා වගේ මේ අන්ධකාර ගුහාවේ එළියට ජනේලයක් අරගත්තා වගේ හුලං වදින්න පටන් ගන්නවා. ඉතින් ඒ හුලං වදින්න පටන් අර ගන්නකොට ඒක දිනු පවණු කර ගැනීමට උත්සාහ කරන එකට කියනවා සත්පුරුෂයයි කියලා, කල්යාණ මිත්‍රයයි කියලා. එහෙම නැත්නම් Brahmachari කියන වචනේ පාවිච්චි කරනවා. ඒතියෙදි තාම අර බාහිරේ තියෙන රූප සද්ද වලටම දුවන හිත කතරේ පුද්ගලයාගේ දෝෂේ නෙවෙයි කෙලෙස් වල ස්වභාවයේ. එහෙම තියෙනවා නම් ඒ පුද්ගලයාට ආශප්පුරුෂයි කියලා කියනවා, අමනෝඥයි කියලා කියනවා, හික්මීමක් නැති මනුස්සයි කියලා කියනවා. අඩු ගන්න ඒ චිත්තක්ෂණයට. ඉතින් මෙන්න මේ තඩමාරුවේ ඉන්න පිරිසක් අපි මේක වහලයක් අරගෙන මේ රැස්ලා ඉන්නේ. මෙතන ඉන්න පිරිස අඩු ගන්න ටික වෙලාවකට හරි අර වගේ රූප පිළිබඳව ඇතුළට නැමිච්ච හිතක් දැකලා තියෙන පිරිසක්. අන්නේම ඒ මේ රූපවල හිත ඒ කියන්නේ ධාතු මනස්කාරයේ හිත එක දිගට පවත්වාගෙන යන්න යනකොට ඒ යෝගාවචරයා මේ ලබන නිර්ාමිෂ සුඛය උපාදාන නොකරනවාමත් නොවේ. මේකට උපාදානයක් ඉඳී තියෙනවා. මේක අර බාහිර රූප කහ පාට නිල් පාට රතු පාට රවුම් හතරස් ආදි වශයෙන් ගන්න වර්ණ සහ సంతාන වෙනුවට මේ ඇතුළත ගන්න රූපවලත් ඇතුළත ගන්න රූප කියන්න බෑ. ඇතුළත ගන්න මේ මේ ආනාපාන හිත බැඳීම තුළ ඇති වෙන නිරාමිෂ සුඛයටත් අරහා සමානම නම් කියන්න බෑ. ඒ ආරෙටම ඒ ආඩෙටම උපාදාන වෙන්නේ. ඊට පස්සේ සරුවචන්සේ සඳහන් කරනවා බාහිර රූප යම් ආකාරයෙන් ඇත් එක වහලා කැලේකට ගිහිල්ලා යම් කැපකිරීමක් කරලානේ මේ ගත්තේ මේ ආනාපාන සතිය වගේ දෙයකින් ඇති වෙන සමාධියක් එකට අල්ලගෙන ඉන්න ගතියක් මේකෙත් උපාදාන කරන්න පුළුවන් ඒකටත් අර රූප වලටම කරපු වැඩේ බලාගෙන තව දුරටත් ඒ සමාධියට ඇලෙන්නේ නැතුව විචාර බුද්ධිය ක්‍රියාත්මක වෙන විදිහට සත්‍ය සමාධි භාවනාව විපස්සනා භාවනට හරවනවායි කියලා අපි හිතමු ආන්නේ හරවනකොට ඒ යෝගාවචරයට මේ සමාධිය මෙතනින් දැන් මේ ලැබපු එකලස මේ ලැබපු සන්තුෂ්ටි කරගතිය වේදිකාවක් කරගෙන ඒක ඒකට වාංගු වෙලා තවදුරටත් ඇතුළට යන්න සිද්ධ වෙනවා. ඒ යෑම කරන දෙයක් නෙවෙයි සිද්ධ වෙන දෙයක්. අන්න ඒකට ලැකලා ඇස් වෙලා යෑමටයි බුදුහාමුදුරුවෝ මේ අපට බණ කියලා උපදෙස් දීලා තියෙන්නේ. ඒ මොකද ඒ ඇතුළත අපි දැකගන්න දැනගන්න උත්සාහ කරන මේ වායෝ පොට්ටබ්බ ධාතුව හෝ තේජෝ හෝ ආපෝ හෝ ඒ ධර්ම දිහා කිපිච්ච නැති මනසෙන් බලාන ඉන්නකොට ඒක ස්වභාවයෙන්ම සංසිඳ. ඒක මේ බුදුහාමුදුර කරපු දෙයක්වත් අපි ටටමන දෙයක්වත් නෙවෙයි. ඒව අවශ්‍යවෙ නැත්තම් ඒක ස්වභාවයෙන් සංසිඳන ගතිය ඒක චිත්ත නියාම ධර්මයක්. ඒක නිසා අපි නිස්සද්දව ඇති වෙන හුස්ම රැල්ල දිහා බලාගෙන ඇතිවිච්ච සමාධියක් දැනගෙන සමාධිය අභිරමණය කරන්න කියලා අරමුණ පාවා දෙන්නේ නැතු අරමුණේ තවත් සියුම් තත්වලට යන්න අපි මේකට කියන බොලයිදී සම්මත සතියේ ඉන්න සමාධියල විපස්සනාට හරවුණා කියලා මෙන්න මේ තරමටම යෝගාවචරය දක්ෂණං ඒ සමාධිය ප්‍රයෝජන අරගෙන තවදුරටත් අරමුණේ ඉතා සූක්ෂම තත්ත්ව ඉතාම සියුම් තත්වලට යන්න පටන් අරගත්තොත් මේ රූපයාගේ රූප රූප తත්වයේ ඉඳලා ධාතු මනස්කාරට ඇවිල්ලා ධාතු මනස්කාරත් ගෙවා දාන තැනට යනවා. අන්නේ ගෙවා දාන තැනට යනකොටත් මේ ක්ෂය වීමක්, වැය වීමක්, නිරෝධයක්, උපාදාන නොකිරීමක් සිදු වෙනවා. නමුත් මේක හරි මේ අසරණ කරවන, බය ඉපදවන, සැක උපදවන, මේ සහල වෙන එල්ලෙන්ට වැලක් නැති වෙච්ච තැනටපත් වීමක් වශයෙන් තමයි අර රූප පිළිබඳව ගැටි ගැලී ගත කරන අයට පේන්නේ. ඉතින් ඒ වෙලාවේදී අර සමත භාවනාවට වැඩි සතියේ ලොකු ශද්ධාවක් ලොකු සතියක් ලොකු ධර්ම අවබෝධයක් අවශ්‍ය වෙනවා විපස්සනා භාවනා කරන කෙනාට ඒ සමතේ වශයෙන් පේන ටික හෝ සාමාන්‍යයෙන් අහිත්වදීන කියනවා මේ සමතේ මතුවෙනකොට පේන ආලෝක හෝ බුදු පිළිම හෝ රුවන්වැලි සෑය හෝ ඒක උපාදාන වෙන්නේ ඉඳ තිනවා එතිනුත් සිද්ධ වෙන්නේ අරමුණෙන් පිටපයින් එකයි සතිය ගැන එකයි නිසා මෙතනදීවත් මේ සමාධියේ නාමයෙන් සතිය පාවා දෙන්න එපා ස්වභාවය පාවා දෙන්න එපා. අරමුණේම බලන්න. එතකොට ඒකේ ගෙවන් වීමක් සිද්ධ වෙනවා. ඒක තනි කර කාලයටයි සීමා වෙලා තියෙන්නේ. මේ අවශ්‍ය ගන්න නැතුව යන්නේකින් ගෙව ගෙවිගෙන ගෙවිගෙන යනකොට ඒ රූප පිළිබඳව යම් තැනකදී එන්න පුළුවන් සියලු රූප ධර්මයන්ගේ ඊටාම සාරේ පවා සංස්කාර පවා ඒක ඒක විසින්ම ගෙවම් කරන தත්තර සබන් කැලක් පාවිච්චි කරනකොට පාවිච්චි කරන සබන් කැල ගෙවේ ඉටිබන්දමපත් වෙන්නපත් වෙන්නපත් වෙන්න ඉටිබන්දම ගෙවෙනවා. පීයක් ගන්න ගන්න ගන්න පීය ගෙවෙනවා. ඒ පීය වැඩ ගන්නවා කියන්නේ ගෙවෙනවා. සමන් පාවිච්චි කරන කියන්නේ ගෙවෙනවා. ආන්නේ ගෙවන්න මේ මේක සිද්ධ වෙනවා. ආන්නේ ඒක පළවෙනි වතාවට මේ අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් මාර්ග ඥානෙදි දැකලා තියෙනවා. දැකලා තියෙනවා ගොරෝසු රූප විතරක් නෙමෙයි අර ධාතු මනස්කාර වශයෙන් ගන්න රූපත් සම්පූර්ණ ගෙවක් කරලා පස්සම්බයං කාය සංකාරං කියන විදිහට කය හැදෙන මේ සියලු සංස්කාර ධර්මයන් සංස්කාර මට්ටමටවත් අල්ලන්නතුව ගෙවම් කරපු එකක් තිබිච්ච නිසා මෙතුමට අර මරණාසන්න වේනාවේදී සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරන්නේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ආනේ විදිහට රූප පිළිබඳව මට්ටම් තුනක් ගෙවම් දබල ගෙවම් කරපු කෙනාට ඒ අන්තිමටම ගෙවම් කරපු தત્ත්වය තමයි වඩාත්ම අත්ත කුසලයේ සලසන්නේ. එහෙම නැත්නම් Tamanට Taman අනුකම්පාවෙන් කරන කෙනෙක් කළ යුත්තේ ඒකයි. නමුත් කලබල වෙච්ච හිතකින් අපි බොහෝ විට කරන්නේ අර ධාතු මනස්කාරය හෝ එහෙම නැත්නම් අර කියන මේ රූප රූප අල්ලගන්න හදනවා. ඒ රූප රූප අල්ලිල්ලෙන් අපි කරණ තියෙන හිත නිශ්චල தත්ත්වේ ඉඳලා ටිකක් කලබල தත්ත්වේ ඉඳලා අන්තිම කලබෙච්ච தත්ත්වයට ගියාට පස්සේ හවුහරණක් නැති දැනටපත් වෙනවා. ඉතින් මේක සාමාන්‍ය ලෝකයේ කියනකොට කියනවා අපි කාමය ගැන කතා කරනකොට වස්තුකාම ක්ලේශකාම කියලා. ඉතින් මේ වස්තුකාමයේ වශයෙන් හඳුන්වන්නේ බාහිර ලෝකයේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන වස්තු තමයි. ඉතින් ඒක තමයි අපි දස දාන වස්තු වලින් ගෙවම් කරන්නේ. දාන දීලා. නමුත් භාවනා කරනකොට ඒකමදී සීලයට සමාධියට ගියාට පස්සේ කෙලේශකාම ඉතුරු වෙනවා. තම තමන්ගේ රුචි අරුචිකන්ට ඉතුරු වෙනවා. මට දැන් සීලිය හරි ගියා මට සමාධිය හරි ගියා මට ධානා හරි ගියා මට අසවල් අසවල් දේ පේනවා අසවල් අසවල් සැප තියෙනවා කියලා ඒ ලැබෙන දේවල් නියම රූප නෙවෙයි නමුත් ඒ රූපවල හේවණලි මතින් කෙලෙස් මත වෙන්න පුළුවන් මේවට කියනවා රුචි අරුචිකම් මෙන්න මේ රුචි අරුචිකම් වලට බැඳෙනවා ඒ නිසා කාම වස්තුකාමයේ ගෙවම් කරත් ක්ලේශකාමයේ කොහොල්ලවක් ඉතින් අර භාවනා කරන අය විතරයි කෙලෙස් කාමයේ තදින් බලපාන හරියන්න හරියන්න කෙලස් කාම වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේ කෙලස් කාම ගෙවම් කරනවා කියන එක අර වෙනම ශිල්පයක්. ඒ ශිල්පේ කෙරුවට පස්සේ තමයි ඒ යෝගාවචරයට අඩු ගන්න මේ රූප ධර්ම වලින් නිවන් ලැබෙනවා. නැත්තම් රූප ධර්ම වලින් නිබ්බුතියක් ලැබුණා. එහෙම නැත්තම් ගෙවම් කිරීමක් කෙරුවයි කියලා කියනවා. ඉතින් ඒ විදිහට ඒ ක්ලේශිකාම ගෙවම් කිරීමක් සඳහන් කරන මේ ශාසනය විතරයි. අනිත්‍ය වෛදී මේ වස්තුකාම ගෙවම් කිරීමක් නම් කතා කරන්නේ. ඉතින් බෞද්ධයා හොඳට දැනගන්න ඕනේ ඒ කාම වස්තු නැත්නම් වස්තු කාමයේ ගෙවන් කිරීම මොන්ටිසෝරි පන්තිය නම් ක්ලේශ කාම ගෙවන් කිරීම කියන්නේ වැඩිපුර අධ්‍යාපනයක්. ඒව දෙකම පාස් කරන්නේ නැතුව යන්න අමාරුයි මේ ඉහළ අධ්‍යාපනයකට. අන්නේ ගෙවන් කිරීමේදී වස්තු කාමයේ පිළිබඳව අල්ලගන්නේ නැහැ කියන එක කියන්න මම මේ වෙලාවේ බණ වැඩි විලා කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඔක්කොම දාන්නේ. මම මේ උත්සාහ කරන්න හදන්නේ ඒක ගෙවම් කරුවාට පස්සේ අපිට හම්බ වෙන්නේ ඒක ගෙවම් කරන්න වාංගු කරන්න සමාධිය තමයි. ඒ සමාධිය තුලදී ওই විවිධාකාර වර්ණ සතහන් හිතට පේන්න පටන් ගන්නවා. අන්නේ පේන දේවාව හෝ ඇල්ලුවොත් මේ උපාදාන කිරීම සිද්ධ වෙනවා. එතකොට විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. නමුත් වාසියක් තියෙනවා. මතු කරලා දෙන්න හොඳ අර කාම වස්තු වස්තු කාමය ගෙවම් කිරීමේදී අපිට පිනක් ලැබෙනවා නැත්නම් සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන අනුන්ගේ සැප දන්න ආගමික ජීවිතයක් ගත කරනවා කියලා පිරිච්ච ගතියක් හිතට එනවා. නමුත් අපි දන්නවා ඒක පාවිච්චි කරන්නේ නැත්නම් දානේ ශීලයට, ශීලෙන් සමාධියට ඒක නිකම්ම නිකං හුදු අඳුහැරයක් විතරක් වෙනවා. යම් කෙනෙක් දානේ ශීලයට, ශීලයේ සමාධියට පාවිච්චි කරලා බාහිර දේවල් ගෙවම් කරලා ඇතුලෙන් හම්බෙන ආධ්‍යාත්මික සුඛය එහෙම නැත්නම් නිරාමිෂ සුඛය අන්නේක ලැබුණාට පස්සේ මේක මතත් උපාදාන එnde ඉඳ තියෙනවා. ඒක නොවීම පිණිස ඒ උපාදානියත් නොවීම විනිසනා කරන්න තියෙන්නේ මෙතෙන්ට එනකන් උදව් කළා වූ මූල කර්මස්ථානයේ ආනාපානයක අමතක නොකර ඒක ගෙවන් කෙරෙද්දිම ඒක ගෙවෙද්දිම එපා වෙද්දිම නීරස වෙද්දිම නිදිමත හැදෙද්දිම කම්මැලි හිතෙද්දිම එපයි කියලා හිතෙද්දිම හැකිතාක් දුරට අර අතරමඟදී හම්බ වෙච්ච ක්ලේශකාමයට යට වෙන්නේ නැතුව රූප ධර්ම තව දුරට ඇතුළට ගෙවන් කරනවා ආන්නෙම ගෙවම් කරන ගෙවම් කරන යනකොට තමයි නිවනේ ලකුණු තාම තාතා කරන්නේ මේ රූප ධර්ම පිළිබඳව නිවනේ ලකුණු ලකන්න හම්බ වෙනවා අතරමැද කෙනා ගෙවම් කිරීම දාන වස්තුවේ තරම් තටමඬ දෙයක් ඇත්තේ. ඒක ඥාන සම්ප්‍රයුක්ත වීර්යයක් විතරයි දෙන්න අවශ්‍ය කරලා තියෙන්නේ. ඒකට හොඳ දැනුමක් අවශ්‍ය කරලා තිනවා මේ සමාධියෙන් ලැබෙන මේ දෙවෙනි මට්ටමේ නැත්නම් මේ ධාතු මනස්කාර මට්ටමේ ලැබෙන සන්තුෂ්තිය රූප ධර්ම වගේම විඥාණයට ප්‍රතිස්ථාවක් ලබලා දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක ඇතුවත් බෑ නැතුවත් බෑ. ඒක නැති කරගන්න සාමාන්‍ය රූප ධර්ම ගෙවම් කරන්න වෙනවා. දන් දෙන්න වෙනවා. දේවල් අතහරින්න වෙනවා. අතහැලා මේක හම්බුනාට පස්සේ මේ විශේෂෙහි ඇලීමක් ගැටීමක් ඇති නොකර ගැනීම සඳහා කරන කටයුත්තේදී দাঁඩි දාන්න දත් මිටි ගන්න දෙයක් නැහැ. ඥාණයෙන් අවබෝධ කරගන්න ඕනේ. මේක මේ අතරමැදි අවස්ථාවක් විතරයි මේක ගත්තේ මේකේ ඇති කේවල වටිනාකමක් තියෙන නිසා නෙවෙයි මේක ගිවම් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි ධර්මයේ කෙලසෙන වෙලාවේදී ගිලින වෙලාවේදී ගොඩනෙක් අතර සිදුවෙන්නේ ඒත් බොහෝම නම්බුකාර වෙනවා. දන් දෙනවා අපිට මේ අපිට සමාධිය තියෙනවා අර මේ. නමුත් මේ දාන සීල එහෙම නැත්නම් භාවනාවෙන් ලැබෙන සමාධිය තියෙද්දි ඒත් නොඇලී සමාධියෙන් ලැබෙන මේ නිර්ාමිෂ සුඛේ නොඇලී ඉදිරියට යනවා කියන එක මේ ඔටුවෙක් ඉදිකට හිලකින් එහා පැත්තට යනවා වගේ තමයි. මොකද ඒ තරම්ම අපි අපේ මති මතාන්තර වලට කැමති. අපි ඒ තරම්ම අපේ මේ පෞරුෂත්වයට කැමති. රුචර්චකම් වලට කැමති. දේශීය තත්ත්වයට කැමති. අපි ගෙනාවු ඒ අපේ පසුබිම ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙතනදී ඒව ආරක්ෂා නොකළ යුතු දේවල්ද ඒක අපරාධයක්ද කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දි මේ අනාථ වෙච්ච සිතුමාට කියන්නේ ඔය කොන හරි ධානය හිටියෝ සංසාරේ ඕක තමයි අල්ලගෙන ඊගාවට භවේ ඇති වෙන්නේ නිසා යකඩ මල්ල විසිකරුවා නම් හාල් මල්ලත් නොබලම විසිකරපන් කියලායි කියන්නේ. යකඩ මල්ලට ගොල්ලෝ ගහලා නම් හාල් මල්ල ගැන කතා කරන්න කියන්නේ. ඒක තමයි මම හිතන්නේ මේගොල්ලෝ දන්නේ නැති දන්නේ නැතුව ඇති නිින්ද ගැටෙන්නත් එක මට හිතනවා ඒ නිසා කියන්නේ. මිනිසෙක්ට තිබුණලු මේ වඩු වැඩ කරන මිනිසෙක් හදිසි කටයුත්තක් සඳහා දුර බැහැර ගමනකට යනවා. කිව්වලු අවල් තන කොන්ත්‍රාත්තට තියෙනවා වහාම වරෙන් කියලා. ඉතින් ඒ නිසා යාර ගෙදර තිබුණු අඩු බංකුව අකුලලා තියලා තනියම හතිගතර ඉඳලා තියෙන්නේ අල්ලපු ගෙදර මනුස්සයට කියලා කිව්වලු මේ මගේ වඩු ආයුධ ටික මේක තියාගන්න මම ආපහු යපුනොත් මං ආපහු එනවා අනේ වෙනකම් මේක තියන්නේ කියලා ඉතින් මේ මනුස්සයකලු කමන්නේ අපේ ගෙදර තියලා යනවා. ඊට පස්සේ කිව්වලු මේ ටික තමයි මේ කන්න තියාගත්ත හාල් ටිකයි තුන පහ ටිකයි මේකත් තියන්නේ කියලා යකට මල්ලයි හාල් මල්ලයි දෙකම අල්ලපු ගෙදර මනුස්සයට විශ්වාසෙට තිබ්බලු. කියලිවලා මේ මනුස්සයා ගියේ වැඩි හරි ගිල්ලා නැහැ. මාස දෙක විතර යනකොට ආපහු එන්න වෙලා. අර මනුස්සයා හිතුවා ඉතින් මේ විදියට ගියාට පස්සේ එන්නේ නැහැ. ඒ මනුස්සයා විචහාට හාල් මල්ල කාලා යකඩ මල්ලත් වැඩ අරගෙන ඉවරලා දැන් ඒකත් විකුණලා උකස් තියලා ඒකත් ඉවරයි. අර මනුස්සයා හදිස්සියෙම ගෙදර ඇවිල්ලා ඇහුවලු අනේ මනුස්සයා හරි ගියේ ගියේ කොන්දත් එක හරි ගියේ නැහැ. හරි අමාරුයි. දැන් මට ආයෙ වඩුවක් පොදා ගන්න ඕනේ. ඒක නිසා මගේ ආයුධ ටික දෙන්න කිව්වා. අර මංස වටපිට බලකලු අනේ හරි වැඩේ උනේ තේරම යකට ටික ගුල්ල ගහලා. මෙයා දැනගෙන ඉගොල්ලෝ එන යකට මල්ලට ගුල්ල ගැහුවනම් ආල් මල්ල නොබලම විසි කරන්නේ. ඒක ඉතින් යකට ගුල්ල ගැහුවනම් ඉතින් ආල් ගන්න අහන්න දෙයක් නැහැ. ආන්නේ වගේ තමයි මේ රූප ධර්ම පිළිබඳව බාහිරේ තියෙන රූප රූප ඒක යකඩ වගේ තමයි. ඒක ඉතින් බොහොම ඝන සරයි මුළු ලෝකෙම අද මේ රූපලාවන්‍යයට යට වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් එච්චරයි ලෝකේ කියන්නේ. අද මේ බාහිර පොත්තේ සිවිය විතරයි. ඕක විනිවිද දකින්න පුළුවන් ගැතිය බොහොම කාලයක ටික තමයි අඩු. නමුත් ඒක විනිවිදට ඒක ගෙවම් කරුවට පස්සේ ලැබෙන කුසලයෙන් ලැබෙන තව එකක් හම්බ වෙනවා. ඔය ඇතුළත තියෙන මේ ධ්‍යාන සුඛය නැත්නම් ඒ වර්ණ සපගති ගොඩක් දේවල් අපි කියන නිර්ාමිෂ සුඛ. අනේ නිර්ාමිෂ සුඛත් ආමිෂේ මේ ආමිෂ සුඛේ තරම්ම බැඳීමක් ඇති නොකර නොකරනවම නෙවෙයි. බැඳීම ඇති කරන්න පුළුවන්. ඒකත් ගෙවන් කෙරුවොත් තමයි අපිට රූපයන්ගේ විමුක්තියක් ලබන්න පුළුවන් වෙන්නේ. පස්සම්බයං කාය සංඛාරම් විදියට. ඊටත් යටට ගියාට පස්සේ තමයි නාම ධර්ම සම්බන්ධව තියෙන මේ හොල්මන අපි බැඳිලා තියෙන කොක්ක නැත්තම් ඒක ගෙවුවට පස්සේ විඥානය කොහෙද පය තියාගෙන ඉන්නේ කියලා අල්ලගන්න පුළුවන්. ඉතින් ඒකත් අල්ලගන්න පුළුවන්. පුළුවන් බව තමයි මේ අනාථ වෙන්නේ කියලා සිතුමා මේ සෝවන් උණයි කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ ඒ රූප වලින් විතරක් නෙමෙයි නිදහස ලැබී නාම වලිමුත් නිදහස් ලැබලා තියෙනවා. ඒ නිසා අර ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරනවා කියන එක අපි එක සැරයක් කරලා බෑ. දස දහස් වර කරන්න. පරියන්ක පරියන්ක පාස කරන්න. කරනකොට කරනකොට අපි සමහර දවස් වලට සාර්ථක වෙනවා සමහරට අසාර්ථක. ඉතින් එහෙම කෙරුවට පරියන්කේදී මේක විතරක් කරලා බෑ ඊට පස්සේ සක්මනේදීත් කරන්න. සක්මනේදී කරලා බෑ ඉදිනදා ජීවිතේත් කරන්න. ඉතින් ඒක නිසා මේ විස්තරේ වශයෙන් මම ඉදිරිපත් කළේ පරියන්කදී අත් එක වහගෙන මේ කටයුතු කරන එක. ඒ විදිහට කරනකොට පරියන්කේ සක්මනට ගිනියන්න හම් වෙන අතවාසිය තමයි සතිය. සක්මනේ යනකොට රූප නොබලනවා නෙවෙයි. රූප දකින්නවා දැක්කට මොකද අරමුණු කරන්නේ ඒ පේන බාහිර රූප නෙවෙයි, পায় තබනකොට පොළොව කෙටෙන හැටි, পায় වදින හැටි කියන රූපේම හේවණල්ලක් වෙන ධාතු මනසිකාරය. මේ ධාතු මනසිකාරයක් තියෙනවා බාහිර රූපක් තියෙනවා මේ දෙකෙන් හිත සකස් කර ගන්නවා. මේ බාහිර රූප වලට යන්න දෙන්නේ නැහැ. ගියොත් නැවතත් ගෙනල්ලා ධාතු මනසිකාරය තියෙනවා කියලා. ආන්නීම කරගෙන කරගෙන යනකොට මේක සාර්ථක වෙනවා. සාර්ථක වෙන කියන්නේ සමහර විටක සමහරෙකුට කරන්න පුළුවන් වෙනවා. ඒ කාර්යය ඇත්තක වහගෙන කරන එකට වැඩිය බොහෝම වටිනවා. ඒ මොකද මේ අභියෝගයේ තියෙද්දිම අභියෝගයට යන්න දෙන්නේ නැතුව හිත බේරගන්න. හරියට හොඳ කෙටක සාරු ගොයන් වැවිලා භෝග වැවිලා තියෙද්දි හරක් බලන මිනිස්සේ කෙත කන්න නැතුව ලන්දේ කවනවා. අරක බලන්නේම කෙතර කන්නයි. හැබැයි කෙතර ගියොත් ගුටි ගන්නවා. ඉතින් ඒක නිසා ඒ මිනිස්සේ හරක් බලන්නේ මේ ලන්දේ කණ්ඩාරින්. දුවට ඇහ ගහගෙන ඉන්නා වගේ එදිනදා ජීවිතයේ සත්‍ය පවත්වීමට නෙමෙයි මේ පරියන්කේ සත්‍ය පවත්වීමට වැඩිය සක්නි සත්‍ය පවත්වීම වෙන දක්ෂ ගෝපල්ලෙක් වෙනවා. නමුත් සතියෙන් කරතයි. ඊට පස්සේ අපි හිතමු ඉදින්දා ජීවිතේ කරන්න ගියම අපිට රූපත් එක්ක වැඩ කරන්න වෙනවා. සත්‍ය රාජ්‍යකුත් නැහැ. ඒ වගේම අර සමාජිකින් ඇති වෙච්ච ධාතු මනසිකාරය ඉච්චර ප්‍රකට වෙන්නේත් නැහැ. අන්‍ය වෙලාවේදී මේ න රූපං උපාදිස්සාමි නච මේ රූප නිශ්චිතං විඥානං භවිෂති इति කියලා මේ කොහොමද අර සතියෙන් ශක්මණෙන් ගත්ත අතවාසිය එදින්දා ජීවිතයට ගත කරන්න කියලා කිව්වහම හරියට ඉදිරිපත් කිරීමේ බණ කීමේ ප්‍රශ්නක් තියෙනවා යෝගාවචරයට පුද්ගලික ප්‍රශ්න මතුවෙනවා. ඒක හුඟා සූක්ෂමයි. ඉතින් මේකට සඳහා නැත්නම් ඒ වගේ වෙලාවක අපි ධර්මය කොහොමද වාසියට පාවිච්චි කරන්න කියන එක පිටර කෙර දීම සඳහා මම හිතුවා සාධක සූත්‍රයක් වශයෙන් මජ්ක්‍ධිම නිකායම සඳහන් වෙලා තියෙන ඉන්දිය භාවනා සූත්‍රය මේ වෙලාවේ මතක් කරලා දුන්නොත් හොඳයි කියලා. ඒ ඉන්දිය භාවනා සූත්‍රයේදී ওই ප්‍රශ්නය බොහොම විචිත්‍ර තාලට මතුවෙනවා. සරුවචනංශය ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න වෙලාවක ඒ පාරසරිය බ්‍රාහ්මණයාගේ ගෝලෙක් වෙන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් සරුවචනංශය ඉස්සරහට ඇවිල්ලා වැඳලා ගෞරවයෙන් වාඩි වෙනවා. පාරණපති සරුවචනංශය අල්ලාහ සල්ලාව කතාවක් වශයෙන් අහනවා. ඔබතුමාටත් ඔබතුමාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ඉන්දිය සංවරයක් උගන්වනවා. එතකොට කියනවා ඒකාන්තයෙන්ම ඉන්දිය සංවරය ඇත්තටම සාසනයක තියෙන වටිනා දෙයක්. ওයි ශාසනේ තියෙනවා. මේ ඉදරන් මේ හික්මවා ගැනීම. ඊට පස්සේ කියනවා මේ අකමැති නැත්තම් කියලා දෙන්න. එතකොට මේ මේ මේ පරිබ්‍රාජකය කියනවා ඇහෙන් රූප බලන්න එපා. ඒ වගේම කනෙන් ශබ්ද අහන්න එපා. චක්කුණාන රූපම් පස්සත සෝතේනන සද්දං සුනාත කියනකලු එයාගේ ගුරුනාංශ කියලා දෙනවා. මේ කියන්නේ අපිට හිතා ගන්න වෙන්නේ එදිනෙදා වැඩ කරනකොට අපි ජීවිතේ පරියන්ක ඉන්නකොට නෙවෙයි මේ නැත්තම් ඇහින් රූප බලන්න එපයි කියන කතාව අහන්න බෑනේ. ඒ නිසා එදිනදා ජීවිතේ කොහොමද අපි සතිය පවත්වාගන්නේ? ඉන්ද්‍රයන් සංවර කරගන්නේ, බයලජ්ජාව ඇති කරන්නේ කියලා ඇහුවොත් ඒ ගුරුන් ආච උගන්වන්නේ ඇහින් රූප බලන්න එපයි කියලා. කණෙන් ශබ්ද අහන්න එපයි කියලා. ඉතින් ඒ අපිත් සාමාන්‍ය අපිටත් තර්කෙට හිතෙන්නේ ඒක තමයි අපිට මේ ඇහැ බේරගන්න රූපයෙන් ඇහැ බේරගන්න තියෙන ක්‍රමය කියලා. නමුත් සර්වඥාන්සේ ඊට වඩා සියුම් තැනකට අවධානය යොමු කිරීම සඳහා මේක උපහාසයට ලක් කරනවා. ඒකල කියනවා ඇහෙන් රූප බැලීම නැතිවීමෙන් ඉන්ද්‍රිය සංවරයක් එනවා නම් ඉන්ද්‍රිය සංවරය තුළින් සීලයක් සමාධිය ප්‍රඥාවක් වැඩෙනවා නම් කණෙන් ශබ්ද නැහැීම තුළින් ඉන්ද්‍රිය සංවරයක් එනවා නම් වැඩෙනවා නම් uppatti අන්දයෝ rahat වෙලා තියෙනවා. අස්පෙන් නැති මිනිස්සු rahat වෙලා තියෙනවා. කන් ඇහෙන් නැති මිනිස්සු rahat වෙලා තියෙනවා. කියනකොටම අර අදහස ඉදිරිපත් කරපු පරිබ්‍රාජකයා ඔළුව පාත් කරගෙන තමන්ගේ වැරද්ද බාර ගන්නවා. වැරද්ද බාර ගන්න කියලා කියන්නේ තේරෙනවා මේක මේ ආගම ගතියක් පේනවා ධර්ම ගතියක් පේනවා කැප කරන ගතියක් පේනවා නමුත් මේකෙන් ඔය කියන සුද්ධිය ලැබෙන්නේ නැති බව සරුවචනන්සේගේ අර පළවෙනිම විවේචනයම කඩලා ඊට පස්සේ සරුවචනන්සේ ආනන්ද ආමඳුරණ කියනවා ආනන්ද කලාතුරකින් ලෝකේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙනවා උන්වහන්සේ ඉන්දිය සංවරයක් ගැන කතා කරනවා සරුවචනන්සේ පෙන්නපු මෙලෙක් ගතිය දකින්නකොට ආනන්ද සෝංශේ ඇජිලි බඳලා වැඳලා සිවුර සකස් කළා කියනවා ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් ආර්ය විනයයි ਸਰුවචනාංශේ නමක් උගන්වන ඉන්දිය භාවනාව අපිට කියලා දෙන්නේ. එතකොට ਸਰුවචනාංශ කියන්නේ මේ මේ ශාසනය කියන්නේ අපිට මේ කියන කතාව. ඉදානන්ද වික්ඛු චක්කුණා රූපං දිස්සා uppajjati manapam uppajjati amanapam uppajjati manapam. ඇහැට රූපයක් දකින්න. මේක ඉතින් අපිට තේරුම් ගන්න ඕනේ පරියන්ක ගැන නෙවෙයි මේ කතා කරන්නේ. සක්මණේ වෙන්න පුළුවන් එදිනදා ජීවිතේ. ඇහැට රූපයක් දකිනකොට මනාපේ හෝ අමනාපේ හෝ මනාපමනාප දෙක පහළ වෙනවා. එතකොට ඒ පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා නම් ඒ රූප දකින්නට මේ කතා කරන්නේ. හැබැයි මේ පුද්ගලයා ඉතින් ਸਰවචනසේ ආදාන ශ්‍රද්ධාව තියෙන යම් ප්‍රමාණයක් සත්‍ය බුද්ධිය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ පුද්ගලයාට දැනගන්න පුළුවන් නම් මේ රූපේ දැකීම නිසා මට මනාපයක් පහළ වුණා. මේ රූපේ දැකීම නිසා මට අමනාපයක් පහළ වුණා. එහෙම නැත්නම් මේ රූපේ දැකීම නිසා මනාපමනාප දෙක අතරමැද. එහෙම නැත්නම් උදාසීන හිතක් පහළ වුණා කියලා දැනගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට කියනවා බුදුහාමුදුරුවෝ පොඩි උපදේශයක් දෙනවා මේ උපන්නා වූ මනාපය මේ උපන්නා වූ අමනාපය මේ උපන්නා වූ මනාපමනාප දෙක අතරමැදදී මෙන්න සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියලා හිතන්නේ. ඒක සකස් කරන ලද්දක් ඉතින් ඊටාම ගොරෝසුට සිදුවෙන දෙයක් ඕන 100න් ඉන්න කෙනෙකුට තේරෙනවා. ඒක හේතුඵල ධර්මිකෙන් සිද්ධ වෙනවා. බාහිර රූපේ තියෙනවා ඇතුළත මොකද්ද? චක්කු ප්‍රසාදේ තියෙනවා. බැලීම සඳහා යදවුම කියන විඥානයත් පහළ වෙනවා. මේ ධර්ම තුන නැත්තම් රූප පෙනීමත් රූප පෙනීම නිසා ඇති වෙන මනාපයත් පහළ වෙන්න බෑ. ඒ නිසා මේක සකස් කිරීමක්. මේක හේතුඵල ධර්මයකින් හේතුඵල පද්ධතියකින් ඇතිවෙච්ච දෙයක්. මේක ඕලාරිකව කෙනෙකුට දැක ගන්න පුළුවන් කල්ලාතු උපදේශාලිය තියෙනවා. අමනාපය පහළ වෙනකොටත් ඒ අමනාපය එතන එතනේ රූපේ දැකීම නිසා පහළ වෙන දෙයක් අර කියන හේතු කරුණු මත. ඒක නිසා මේකේ තියෙන සංකත ඕලාරික පටිච්චසමුප්පන්න ගතිය දකිනවා නම් ඒ පුද්ගලයාගේ හිත ඒකාන්තයෙන්ම විකල්පයක් දෙන්න පුළුවන් අනේ මේ කොහෙදෝ යන ගමනකදී මට මේ රූපයක් හම්බෙලා මේ රූපේ නිසා මට මනාපේ පහළ වුණා අමනාපේ පහළ වුණා මනාපමනා පහළ වෙනවා ඒ වෙනුවට ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා ඒ වෙනුවට මගේ හිත නොසැලෙන මනාපෙට අමනාපෙට නොඇදෙන අර කෙත කණ්ඩ දඟන හරකා ලන්දේ කන්න නැතුව කෙතට යන්න හදනවා වගේ යන්න දෙන්න නැතුව අල්ලනවා වගේ මම ගිහිල්ලා කුටි කන්න වෙනවා වගේ උපේක්ෂා පහල කරගන්න නැත්නම් කියලා සාන්ත භාවයේ හෝ මඳහත් උපේක්ෂාව හෝ නැත්නම් මේකේ මම දැන් ඉන අනතුරුදායක தત્ත්වයේ තේරුම් ගත්තොත් බුදුජානනාංශ කියන ඇහක් කරලා ඇහක් වහනවා වගේ එහෙම නැත්නම් ඇස්පිල්ලම් හලනවා වගේ මේ මතුවෙච්ච මන අපේ පහ වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඇස්පිල්ලම් ගහනවා වගේ මේ මතුවෙච්ච මන අපේ පහළ වෙලා යන්න පුළුවන් කියලා බුදුහාමුදුර අපිට පොඩි ඉඟියක් දෙන්න. හැබැයි අපිට ඒ වගේ රූපයක් දකින්නට දැකීම વિશે දැන් මම අඩු ගානේ සද්ධාහනව නෙවෙයි ගඳ බලනව නෙවෙයි රස බලනසේ බලනවා දකින්නවා කියනපත් තේරුම් ගන්න බැරි නම් මේ දකින්නේ ඒන් බතුවෙච්ච මනාපෙටමනාපෙට කියලා ඒක මම මාගේ හැඟීමකින් තොරව මේක සංකත ස්පටිච්ච සම්පන්න ඕලාරික බව දැක් ගන්න බැරි වුණොත් අපි අසරණයි අනාතයි. නමුත් එතන එතනමයි පහළ වෙන්නේ ආනිව දැක ගන්න නම් පරියංකේදී භාවනා කළ සතිය හඳුනාගෙන තියෙන. පරියංකේ භාවනා කරන තරම් සරුවචන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙනවා. පරියංක භාවනා කරනකොට ඇති කරගන්න විදිහ හික් මේ මේ සීලය එදිනදා ජීවිතේ තිබුණොත් දවසක රූපේ දකින්නකොටම අපිට මේක දැක් ගන්න පුළුවන් නම් බුදුහාම සඳහන් කරලා තියෙනවා ඇස්පිල්ලමක් ගන්න තරමක්වත් ඒ ඇති වෙන මනාපමනාප දෙකෙන් හානියක් කරන්න හානිය මකලා දාන්න පුළුවන්. නිලුම් කොලයක් උඩ තියෙන වතුරක තියෙන වතුර බිඳුව වගේ ඒ මතුවෙන මනාපේ මතුවෙන අමනාපේ හලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක ඒ වෙලාවේ යාට උපදින දෙයක් නෙමෙයි. ඒකට ඇත්තට මේ සතිය නිසා සමාධිය සතම ඇති වෙන්නේ. නමුත් ඒ තණ්හාව යම් ආකාරයකින් එතනින් පහළ වෙන්න පුළුවන් නම් ඒ වාගෙම ඒක දැක ගැනීමෙන් ඇති කරගන්න පුළුවන් ඥාන ටික එතන එතනම පහළ වෙනවා. ඒ නිසා යේ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති මේ ලෝකයේ රූපය දැකලා වර්ණ රූපය දැකලා පිය රූපං සාත රූපං ඒ රූපය නැවත නැවතත් බලන්නේ ඔය කොක්ක නිසා තමයි ඒකට ඇති මනාපය අමනාප නිසා තමයි බලන්න බලන්න බලන්න ඒකේ පඤ්ඤා විඥානේ තහවුරු විඥානේ läග ගන්න විඥානේ ප්‍රවිෂ්ඨ වෙනවා තහවුරු වෙන නිසා එත්තේ සාතන්න මේ පිය රූපං රූපේ පිය රූප වෙනවා. එතකොටම විඥාන ප්‍රතිස්ථාවක් ලබනවා. එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති නිවිසමාන නිවිස. එතන මේ ඒ අවස්ථාව ඕජාව කරගෙන තණ්හාව පහළ වෙනවා. තණ්හාව පටල වෙනවා. ඉතින් මේ පටල වීම අර ඇඳලා කරන දෙයක් නෙවෙයි. අකුණු විදුලියක් ගහනකොටම පහළ වෙන ආලෝකය වගේ අකුණු විදුලියක් ගහනකොටම පහළ වෙන ඡාපය වගේ විදුලි ඡාපය වගේ අකුණු විදුලියක් කොටනකොටම ඇති වෙන සද්දයක් වගේ එතන එතන පහළ වෙන දෙයක් නිසා යෝගාවචරය දැක්කොත් නිවනේ නොදැක්කොත් අපායයි. ඒ තරම්ම කැත්ත උඩ තියාගත් එකක් වගේ අර රූපං න උපාදිස්සාමි කියන එක උත්කෘෂ්ඨ අභියෝගයක් බවට පත් වෙනවා මේක වෙන්නේ යෝගාවචරයට පමණයි. සත්පුරුෂයෙකුට පමණයි. සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට පමණයි අනික් කට්ටිය රූප බලනකොට කටත් ඇරිලා තියෙයි එච්චරයි දන්නේ. කටත් අරගෙන බලාගෙන ඉන්නවා. අම්මා මෙච්චර වටින දෙයක් මගේ අත් දෙකට හම්බුනේ පෙර පිං කරපු නිසායි ඔබ දැකුමින් මා පිං කළ බව හැඟුණී කියලා කවි ලියනවා යටි. සබ්‍රක්‍මජානින් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ බලනවා හා මේක දැකලා මම මේ පෙරේතෙක් වෙන හැටි යක්ෂයෙක් වෙන හැටි අපාගත වෙන හැටි නිරිසතෙක් වෙන හැටි මෙතන තියෙනව නේද කියලා ඒ රූපේ දකින්නකොටම ඒකේ උපදිනා වූ සංකත පටිච්චසමුප්පන්න භාවය දකිනවා. ඒ නිසා නාගිට ස්වාමීන් වහන්සේ පින්නපාත යනකොට නෘත්‍ය වාදන අනුව බීමත්නටන ලස්සනට ඇඳගත්ත නාටිකාංගනාවක්. නාටිකාංගනාව දැකලා දකින්නේ මාර්යාගේ පාශයක් විදිහට ඒ නිසා ඒක දැකීමේ පින්නපාතේ යද්දී rahat වෙනවා. කියලා තියෙන ඇත්තම කාන්තාරෝපතිය බලන්න එපයි කියලා. ඒක විෂභාගයි අනිවාර්යයෙන්ම රාගය ඇති වෙනවා. නමුත් ඒකම හරියට තේරුම් අරගත්තොත් ඒ මතින් පුළුවන් නිවන් අවබෝධ කරගන්න තරම්. ඒ නිසා එත්තේ සාතන්නා uppajjamana uppajjati pahiyamana pahi. නිවිසමානා නිවිසේ. එතන එතනමයි රාගය උපදින්නේ එතන එතනමයි රාගය කෙවිල යන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ අර අර අම්මන්ටිද බයින් එක. මේ අම්මන්ටි මේ පිටින් පාත යනකොට උලීලි පාල බහුරූපෝලම් පාල මට රාගය ඇති කරයි කිය. එහෙමනම් ඒ අම්මන්ටි ගාව තියෙන්න ඕනේ රාගය වෙනම පැකට් කරලා. නමුත් බුදුහාම කියන්නේ එතන කිසිම රාගයක් නැහැ. ඒ වගේම බලුවමනයක් දැක්කට එහෙම නැත්නම් බලුකුණක් දැක්කට එතන ද්වේෂ කරන දෙයක්වත් නැහැ. මේ රාගය හෝ මේ ද්වේෂය එතන එතන උපදින දෙයක්. ඒක පටිච්චසමුප්පන්නයි ඒක ඕලාරිකයි ඒක පටිච්ච මේ සංකතයි. නමුත් මේක කරන්න බෑ මම මේ ඉස්සලා එකයි පරියන්ක ගැන කියලා දෙන්න උත්සාහ කරේ සතිය නැතුව සද්ධාව නැතුව එහෙම නැතුව මේ කඩන්න පුළුවන් දෙයක් කියන හැඟීම නැතුව වුණොත් එහෙම කරන්න අපි සදාචාරවාදීව මේ ලෝකේ සුදුහුණු ගන්න හදනවා. නැත්නම් ලෝකේ සදාචාර කරන්න හදනවා. පාරායින් වල දෙපැත්තේ <clears throat> පේන දේවල් නරක දේවල් පේන්නේ නැති වෙන්න හදනවා. හරියට සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාට හතර පෙර නිමිති නොපෙනෙන්න වීදිය හැදුවේ. දැක්කොත් ගීගේ අතහන බව දැනගෙන ඉතින් මේ සදාචාරවාදීවම කරන්න හදන්නේ මේ ලෝකේ මේ සදාචාර කරන්න හදනවා දැකලා කිපෙන කුපිත වස්තු නැති කර. නෝ ਸਰවඥාන්සේ පෙනව වස්සේ කිසිම කිපෙන ගතියක් නැහැ. කිපෙන ගතිය තියෙන්නේ කුප්ප හිතේ. අන්නේ කුප්ප හිත දැක ගන්න පුළුවන් නම් උපදින උපදින වෙලාවේ ඒක හැබැයි <clears throat> යෝගාවචරයේ වගකීම මිස රටවැසියාගේ පුරවැසියාගේ පුරවාන්ත පුරංගනාවන්ගේ වගකීම නෙවෙයි. ඉතින් අපි ඉන්ද්‍ර බහනාටීට යොදන්නේ තේම කට්ටියනේ. එහෙම කෙනෙකුට වුණත් වීදියේකදී මේ වගේ දෙයක් දැකලා හිත හදාගන්න බලපෑම් කරන්න බෑ. ප්‍රාර්ථනා කරලා බෑ. අතල බෑ. ඒක අර භාවනා කරලා කරලා කරලා පුරුදු කරගත්ත කෙනෙක් මේ කොයි දේ තිබුණත් එයින් තමන් හිත කොයි විදිහටද කෙලසගන්නේ අලංකාර කරගන්නේ කියන එක තමන්ගේ වැඩි. ඒක නිසා ආධුනිකයේ අර විදිහට uppajjati manapam uppajjati amanapam uppajjati manapamanapan ඒ ඒ තැන දැනගෙන ඒක පිළිබඳ ඒක උපේක්ෂා වෙනව නැත්නම් මේ උපන්න මනාපේ උපන්න අමනාපය එතන එතන හට ගන්න දෙයක් ගොරෝසු දෙයක් හේතුඵල ධර්මයෙන් හට ගන්න දෙයක් බව පුහුණු කරනකොට තමයි ඒ කියන්නේ මේ අනාථපිණ්ඩ සමාගේ தත්තට එන්නේ ඉස්සර වෙලා. ඊට පස්සේ ශේක වුණාට පස්සේ ශේක පුද්ගලයාගේ තියෙන විශිෂ්ටත්වය එහෙම නැත්නම් විකෝර්වණේ තමයි ඒ පුද්ගලයාට ඒකකොට දකින්න රූපේ දකින්නකොටම දන්නවා මේක එක්ක මනාපයක් එක්ක අමනාපයක් ඒකයි මේ හිත යන්නේ මේ ඒ නිසා ඒ පුද්ගලයා ඒ රූපයක් දැකලා මනාපමනාප එනකොටම ඒ මනාපමනාපේ විදියට අර විදියට පටිච්චසමුප්පන්නං ඕලාරිකං සංකතං කියන මෙනෙහි කිරීම නෙවෙයි අට්ඨියති හරායති jigucchati කියලා ඒක පිළිබඳව බැහැර කරනවා පිළිකුල් කරනවා ලැජ්ජාවටපත් වෙනවා චි මගේ කරුමයක් නිසා මට මේක දකින්න ලැබුණා කියන මිස රූපෙට දෝෂ කරන්න යන්නේ අට්ඨියති හරායති jigucchati කියන අත්හැර දැමීම තමයි සිද්ධ කරන්නේ ඒක තමයි සීක පුද්ගලගේ වැඩි. ඒක කියන්නේ හික්මීම ලේ වලට බැහැගත්ත මනුස්සයාගේ ඉක්මේ යන සෝවාන් සකදාගාමි අනාගාමි උත්මය කරන්නේ ඒ දිහා බලලා ලැජ්ජාවටපත් වෙන එක. ඉතින් ඒක මේ සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා කියලා දස සංඥා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා උපදින උපදින ඒ දේවල් පිළිබඳව අට්ඨියති හරායති jigucchati. නමුත් ඒක ප්‍රසිද්ධ අත්තරක් දක්වලා තියෙනවා මේ ත්‍රිපිටකයේ ලියනකොට සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා පොතේ ලියවිලා තියෙනවා. ඒක නිසා අට කතාව දෙනකොට කියලා කියන්නේ නিত্য නෑයි කියලා බලන්නේ. නමුත් මෙතන නিত্য නෑ නේද අනිච්ඡාන ඉච්ඡති කියන වචනේ හරියට එන්න ඕනේ. ඒක බුදුම ස්වාමීන් වහන්සේලා සකස් කළා කියලා දෙනවා. නමුත් ලංකාවේ අටුවාවෙත් ගිරිමානන්ද සූත්‍රයේ අටුවාවෙත් අනිච්ච සංඥා කියලා තියෙන අනිච්ච කියන්නේ නিত্য නෑ කියන එක අනිච්ඡා කියලා කියන්නේ න ඉච්ඡා කියන වචනේ. මෙතන ගන්න තියෙන්නේ න ඉච්ඡති. ඇහෙන් රූප පේන්නේ නැතුව නෙවෙයි. ඇහැට රූප දකින්නකොට ඇති වෙන මනාපය මනා පිළිබඳව සාධරකමක් නැහැ. ඒක උපාදාන කරන්නේ. ඇහෙන් රූප දැකලා අමනාපේ පහළ නොවෙනව නෙවෙයි. රූපක් දකින්න අමනාපයත් පහළ නමුත් ඒක මම කියාගන්නේ නැහැ, මගේ කියාගන්නේ නැහැ, මගේ ආත්මය කියාගන්නේ ඇඟෙන්ම එනවා. ඒක පිළිබඳව අට්ටි යති හරායති jigucchati කියලා අතහැර දාන මනාප නොවන කැමැති නොවන අදහසක්. ඊට පස්සේ සරුවචාන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් රහත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒක පිළිබඳ විශිෂ්ට හැකියාවක් පහළ වෙනවා. ඒ මොකද්ද? දකින්නේ ඉතාම ලස්සන අපි කියමු පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් අර වගේ මන්වත් වෙලා නටන නාටික මේ නෘත්‍ය අනුව ගීත සංගීතන නටන කෙනෙක් වුණත් ඒකේ තියෙන මේ ආකර්ෂණීය ශක්තිය වෙනුවට එහෙම නැත්නම් හිත බඳින தත්ත්ව වෙනුවට ඒකේ තියෙන දෙතිස් කුණපේ කියන පටික්කුල මනසිකාරය ගන්න පුළුවන්කම කියනවා. රහතන් වහන්සේට ඒක දකිනකොටම අපටිකුලේ පටික්කුල සංඥාව ගන්න පුළුවන්. නැත්නම් හොඳටම කුණු වෙච්ච බලු කුණක පණුව ගහලා කුණු ගන්ධස්තරය ගහනකොට ඒකේ පටික්කුල සංඥාවෙන් අපටිකුල සංඥාව ගන්න. මධ්‍යස්ථ දෙයක් දැක්කත් ඕනනම් පටික්කුල සංඥාව ඕනනම් අපටිකුල සංඥාව ගන්න පුළුවන් නිසා රහතන් වහන්සේගේ හිත දකින්න දේෙන් කෙලසෙන්නේ නැහැ. දකින්න දේෙන් විනිර්මුක්තයි. දකින්න දේ පිරිසුද්ධයක් වුණත් ඒකේ අපිරිසුදු දකින්න පුළුවන්. අපිරිසුදු ඒක දකින්න. පිරිසුදුව දකින්න පුළුවන්. සුභේ අසුභේ දකින්න පුළුවන්. අසුභේ සුභේ දකින්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ දකින්න දේෙන් විනිර්මුක්තයි. මේ අනාත්මික සිත්සුමා දැන් ඉන්නේ මේ රූප පේන සද්ද ඇහෙන දේවල් පිළිබඳව හිතෙන් ගිලිහ ගන්න ඕන පුළුවන් තත්ත්වය. සෝවන් වෙලා. සාරිපුත්‍ර සාංශි සඳහන් කළ තියෙන්නේ මේ ලැබෙන ඕන දෙයක් Tamanට ඕන විදිහට හරවලා පාවිච්චි කිරීමේ විකූර්ණ ශක්තියට යන්න නැත්තම් rahat වෙන්නේ. එහෙම වුණොත් විඥානේ පදනමක් ලබන්නේ නැහැ. ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. විඥාණයට කොක්ක ගහ ගන්න තැනක් නැති වෙනවා. එහෙම වුණොත් ආය උප්පත්තියක් නැහැ. ඒ කියන්නේ පරිනිර්වාණයටමපත් වෙන්න පුළුවන් ශක්තියක් තමයි ඒ අනාත්මින් සිතුමට ලැබෙන්නේ. ඒකට තමයි මේ යොමු කරවන්න හදන්නේ. ඉතින් මේ මරණාසන්න වෙලාදී දැඩි මරණ වේදනාවකින් දැති මේක කියනකොට කොහොම තේරුම් ගන්නද කියලා අපිට සාමාන්‍ය තර්කයකට එනවා. ඉතින් ඒ නිසා අපි වගේ කෙනෙකුට කරන්න තියෙන්නේ පරියන්කේදී මේක අත්දැකලා සක්මනට ටිකක් දාලා එදිනදා ජීවිතයට යනකොට මේ දකින්න දේවල් නම්බුවක් එහෙම නැත්නම් පෙරපිනක් නෙවෙයි මේක පිළිබඳව අපිට අඩු ගානේ මේකේ සංකත පටිච්ච සම්පන්න ඕලාරික බව දකින්න එහෙම නැත්නම් මේ දැකීමෙන් ඇතිවෙන මනාපමනාප දෙක පිළිබඳව හැරදීමේ ආශාව. ගෙවන් කිරීමේ ආශාව. අට්ටියති හරායති දිගුච්චති. එහෙම නැත්තම් රහත් උනාට පස්සේ තියෙන විදිහට කොයි දේ කවුරු හරි පෑවත් තමන්ට දකින්නේ තමන්ට දකින්න ඕන දේ තමයි. එයා මොන විදියට ආලවට්ටම් කරගෙන ආවත් තමන්ගේ හිත අරසයි නම් ඒකෙන් මේ වෙස්පර්ලන්න බෑ. කුප්පන්න බැරි තත්ත්වයට යනවා. ඉතින් ඒක නිසා අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට යෝගාවචරින්ට මේ මනාපය අමනාපය පහළ වෙනකොටම ඒක ඒක වශයෙන් හඳුනා ගැනීමයි ඒ නිසා රූප බලන් දෙපා කියන වගේ පාරසරිය බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය සංවරයක් නෙමෙයි බුදුරජාණන්සේ කියන්නේ රූප බලාගෙන යන්න එපා එතකොට ඉල්ලගෙන කෑමක් වෙනවා නමුත් අපේ ජීවිතේ රූප පේනවා පේන පේන රූපයක් පාසා එන්න පුළුවන් මනාපමනාප දෙක හඳුනා ගන්න පුළුවන් නම් ඒක අපේ ඉස්සරහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැඩියා වාගේ තමයි බුදුහාමුදුරු වැඩියා වාගේ තමයි ධර්මයේ තියෙනවා. ඒ සජීවී ධර්මය දැක ගැනීම සඳහා පැය 24ම හැම චිත්තක්ෂණයකම අපිට ඉඩ තියෙනවා. ඒක නිසා හොඳ හිත හදාගන්න. සත්‍යයක් හදාගෙන ධර්මවල තියෙන වටිනාකමක් තේරුම් ගන්න පරියන්ක ඉඳලා සක්මන්ඩ ගිහිලා එදින්දා වැඩවලදීවත් අත නෑවේ. ඒ කියන්නේ හිත එලඹ සිටි ගතිය අත නෑර කටයුතු කළොත් මනස ජීවිතේ හැම චිත්තක්ෂණයක්ම පුදුමා වටිනාකමක් තියෙනවා. ඒ වටිනා වූ චිත්තක්ෂණය පැහැර නොහැරීමට ශිල් දිනාටම අදිෂ්ඨාන ශක්තිය පහළ වේවා කනෝ වේමා උපච්චකා කියලා සරුවචන්සේ දේශනා කරපු පදපදයේ අනුව ලෝකේ කොන උලිලි පෑම් තිබුණා 18 දන්නේ තිබුණත් මේ එහෙම නැත්නම් බහුරු කොලන් තිබුණත් තමන්ගේ හිත සකස් කරගත්තොත් ඒක සාසනටත් ලොකු දෙයක් තමන්ටත් ලොකු දෙයක් ඒ වගේම අනාථපිණ්ඩික සෝවාද සූත්‍රය දේශනා කරපු ධර්මයේ ලංකර ගැනීමක් එසේ වීම සඳහාම අද ධර්මයක් ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සැනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපිට තව විනාඩි 5ක් විතර වගේ කාලය තියෙනවා මේ ඉදිරිපත් කරපු අදහස් නැත්නම් ධර්ම දේශනාව පිළිබඳ ගුණදෝෂ විචෙන්ට හෝ ප්‍රශ්න සඳහා ඉතින් කාටවත් කියනවනේ එහෙම නැත්නම් අපි නැවත 12 මාට රැස් වෙනවා ඒ වෙලාවට ලිඛිතව ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලනවා රූපස්කන්ධයේ තියෙනවා ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා ඒකෙදී රූපස්කන්ධයේ තියෙන එක කොටාශයක්. ඒ කියන්නේ ඇහැට ගෝචර වෙන කොටස තමයි රූප රූප. අනිත්‍යවා ශබ්ද රූප ඇහැට ඇහැ කිච කවන්න බෑ. ඒ වගේම රූප රූප කන කුප්පන්න බෑ. එමෙත ඔක්කොම එක පැත්තකදී රූපස්කන්ධයේදී එක මල්ලට දාලා කතා කරනවා. ඒක දැකලා ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි ඒ කියන්නේ රූපයක් දැකලා මේ මේක වෙන අසත්‍යමත් වුණොත් අපි යක්ෂයෙක් ප්‍රේතෙක් භූතෙක් බාටපත් වෙනවා අඩු ගන්න මිනිස්සෙක් හෝ ආර්යයන් වහන්සේ නමක් වෙන්න දකින්න බව සිහිපත් කරන්න එපායි. ඉතින් මේ මරණ මෙහෙරුවේ මොහොත වෙලාදී පේන රූපේ බලලානෝ තමයි ඊගාව එකට යන්නේ. යකෙක් වෙනවද භූතෙක් වෙනවද ප්‍රේතෙක් වෙනවද කියලා ඊගාව ආත්මෙට යන්නේ. මරණ මොහොතදී හම්බෙන ගති නිමිත්ත කම්ම නිමිත්ත අනුව තමයි. ඒකෙදී හිත බේරගන්න පුළුවන් වුණොත් අඩු ගානේ කො මනුසාත්ම භාවය නැත්තම් මරණ චිත්තක්ෂණේ rahat වෙන්න හරි පුළුවන්. නැත්තම් ඒ කර්ම වේගෙට කොහි ගසාගෙන යනවද කියන්නේ. ඊගා චිත්තක්ෂණේ අම්මා වෙන්න පුළුවන් බැල්ලියක්ද දන්නේ. එහෙම නැත්තම් යක්ෂයෙක්ද දන්නේ නැහැ. මිනිස්සෙක්ද දන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී කර්ම වේගය විතරමයි ක්‍රියාත්මක වෙන්නේ අපිට හිතේ අර ශික්ෂණයක් නැහැ. ඒ නිසා හොඳට සිහි තියෙන වෙලාවේදී සිහිපත් කරලා පේන රූපේ කෝකුණත් ඊට අපි ආරෝපණය කරන ඒකෙන් ගන්න නිමිත්ත සහ අපි ආරෝපණය කරන දේ පිළිබඳව කල්ැතෝ ශික්ෂණය කරලා තිබ්බොත් දැනගන්න පුළුවන් මේ මම ඉන්නේ ඇහැයේ මම ඉන්නේ රූපේ මට පෙන්ලා තියෙන මනාපයක් කෙනක දැක්කොත් පාලනේ අපේ ඇති. දැක්කේ නැත්තම් ඒකේ වේගෙට කොහාට අරගෙන යනවද කියලා සුත්තං ගාමංව සුත්තං මහෝ ගේන ගාමං කියලා තියෙනවා නිදිගත් ගම මහා ගම් වතුරට ගහගෙන යනවා වගේ කොහේ ආයිද කියලා හොයාගන්න බැරි වෙනවා. හැම මොහොතෙම මැරෙන මොහොත නෙවෙයි ඊට ඉස්සර ඉඳලාම මේ දකින් දකින් හැම රූපයකින්ම අපි ගන්න මනාපමනාප දෙක අනුව තමයි අපේ කර්ම රැස්වීම සහ ඉදිරිය සකස් වෙන්නේ. ඒ නිසා පුංචි පුංචි එකතු වුණාට කලයකට වතුර බින්දු බින්දු එකතු වෙලා වගේ මේකෙන් තමයි අනාගතේ සකස් වීම සිදු වෙන්නේ. නැත්නම් සංස්කාර වීම සිදු වෙන්නේ. ඒ නිසා හැම චිත්තක්ෂණයකම දකින්න හැම වෙලාවකදීම කොයි වෙලාවෙ හරි කමන්නේ අඩු ගන්න මේ අහන වනේ දකින්නවා. අඩු ගන්න මේ දකින්නේ මනාපමනාප දෙකට කැඩෙනවා කියන කාරි බැලුවොත් රූපේ උපාදාන වෙනවා අඩු වෙලා රූප දැකීමේ යාන්ත්‍රණය කෙලෙස් ඇති වෙන හැටි හිත වැඩ කරන හැටි පිළිබඳව ටික ටික ටික ටික අපි ඉස්සරහට ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද ඒක ඒක කලින් තීන්දුවෙච්ච එකක් නෙවෙයි වෙලාවේ වෙන එකක්. දැක්කොත් එනකොටම ලේපිටම දැක්කොත් දැනගන්න පුළුවන් මේකට කිසි දෙයක් බලපෑමක් නැහැ. හරබලදාරි දෙවි කෙනෙකුත් නැහැ. එහෙම නැත්නම් හුණියමකුත් නෙවෙයි. ආණ්ඩුවේ දෝෂෙකුත් නෙවෙයි. මේම ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා තේරුම් ගන්නයි. මේක ඇදගෙන නාන නෑමක් තියෙන්නේ. ඒක දකින්නවනම් ඒක අර බලන රූපෙට වඩා හරි විචිත්‍රයි. ඔය සෙල්ලම් කැලලා දකින්න. වැඩ වෙන හැටි දකින්න එක බලන රූපේනේ අපි මත් වෙලා ඉන්නේ. අපි ඒකනේ පොඩ්ඩක් පතුරු ගහලා බලන්නත් මේ වෙනුවට මේ යන්ත්‍රේ වැඩ කරන හැටි එන එන එකක් පාසා මනාපමන පහළ වෙනට දැක්කම මේ ඔක්කොගේම හිත දැක්ක වෙනවා. ඒ වෙලාවේදී හැම මිනිස්සෙකම හිත Taman දකින්න. Tamanගේ මේ යාන්ත්‍රණය දැකීමේ එතකොට අපි දකින්නේ මහ පුනුල් දැක්මක්. එහෙම නැත්නම් මේ ਸਰවඥ දැක්මක් දකින්න. එක සැරේ දකින්න ඕනේ. එක සැරේ දැක්කනම් ආයේ මේ ඊට පස්සෙත් අපි ටිකක් කනවා. කාවර මොකද අඩු ගන්න රාත්තල් ගන්න දාන්න. දැන් මෙච්චරක් කාලා තියෙන කියලා එතකොට එතනින් නතර කරන්න පුළුවන්. දැන් නෙවෙයිනේ මේක කෑවට මොකද රාත්තල් ගන්න දන්නේ. එතුමා ඊට පස්සේ ස්වල්ප වෙලාවකින් අපවත් වෙනවා. අභව ප්‍රාප්ත වෙලා තුෂ්ඨ විමානේ උපදින්නේ. ඒ නිසා බොහොම බොහොම පිරිසිදු හිතකින් ධර්මානුකූලව ඒ නිසාම තමයි අදත් අපි වයසට යනකොට හාමුදුරුවමක් ගෙනලා බණක් කියලා මේ අපි කියන පාන්සකූලයක් පූජා කරලා ඒ සෙල්ලම් කරන්න හදන්නේ මේ වෙලාවේදී පහළ වෙන හිත ටිකක් මේ සුන්දර හිතක් එහෙම නැත්නම් ආගමානුකූල හිතක් බාටපත් කර දීම තමයි ඒ පුද්ගල හිතලා කරගන්නේ. කවුද අපේ සාරිපුත්‍ර සාංශේ වඩම්මගෙන දැන් අපි කරන්නේ අපි ඥාතින් වෙනුවේ ඒ දේ කරලා දෙනවා. ඒ වයින් ඇතිවෙච්ච චාරිත්‍ර තමයි අදත් ඔය අපේ තියෙන්නේ. අපි ඔය මේ වංගෙඩි මෝල් ගස්නම් දෙනවයි කියන කතාවක් අහලා තියෙනවා. කියන්නේ වයසක කෙනෙක් 100 කෙනෙක් කල්චි කෙනෙක් ඉන්නවා ඒ 100 පාවිච්චි කරපු ඔක්කොම දේවල් පන්සලට පූජා කරනවා. මැරෙන්න ඉස්සෙල්ලා. එයා ඉඳදී ආ ගතගස් වල වංගෙඩි මෝල් ගස් පූජා කරනවා. කියන්නේ ඇඳද වංගෙඩිද මෝල් ගස්ද මහා ලොකු දෙයක් නැහැ නේ ඉස්සර මිනිස්සුන්ට. ඔක්කොම පන්සලට පූජා කරලා අට දෙදි කැලකට අත ගහලා ඒකත් පූජා කරලා එයා කියන්නේ ඊගා එන බස් එකේ ටිකට් එක කවුරු හරි අරන් දීලා තියෙනවා. සංඝයා වහන්සේලාට බස්කට් පල්ලි පාවිච්චි කරන තියෙනකොට කැපකාරයෙක් ගිහිල්ලා කොන්දොත්තට කතා කරලා මේ ස්වාමීන් වහන්සේ අතනින් බහිනවා මෙන්න ටිකට් ටිකට් කියලා දෙන්නේ. ඒ වගේ ඔක්කොම කරලා දෙනවා. ඒ නිසා පන්සල් වල තියෙන පරණ බඩු හොන්නත් ඔගියා. හැම කෙනාම මැරෙන්න චාන් වංගෙඩි මොල්ගස් පූජා කරනවා. ආමතුරන්ට කොටන්න වෙයි. ඒකේ අදහස් කරන්නේ මේකයි. උඹ ළඟ තියෙන සබ්බසරීමේ දුන්නා පින කරලා තියෙන්නේ. බීගාව ගමනට ඔන්න මේ සුතුරිති කැලකුත් පූජා කරලා මැරුණාට පස්සේ කරන මේ පාංශකූලෙත් පූජා කරන. ඒක මහා ලොකු මේ පණ තියෙද්දිම කරන වැඩක්. ඒක නිකන් මරණයට සූදානම් කිරීම. ඉතින් ඒක නිසා වංගෙඩි මූලකත් පූජා කරමු. අපේ පැත්තේ එහෙටත් අඩුයි තව. පීඩනවා බාහිර එක නෙමෙයි ඇතුළත පීඩන්නේ. එච්චරයි පදනම වෙනස් ඒ පදන වෙනස් කළා ඊට පස්සේ තවත් ඇතුළට ගෙනියලා ගෙනියලා එකක් නිසා එකක් දමලා ගහනවා. එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන කරගෙන කරගෙන අපි යන්නේ ධාතු මනසිකාරය එහෙම නැත්නම් මේ කායගත සතිය කියලා කියනවා. එහෙම නැත්නම් දෙතිස් කුණප විවිධ විවිධ විදියට අර මුළු රූපෙම නෙමෙයි ඒකේ කොටසක්. ඒක ඒක ඒක හෙව නැල්ලක්. ධාතු මනසිකාරය තමයි ගොඩක්ම නම්බුකාරය ඒක අතර ලයිෆ් ස්ට්‍රීට්. කොහොමද බණ තේරලා තියෙනවා මට තේරෙන්නේ ඒකයි ප්‍රශ්න තියාගන්න. නෑ එහෙනම් අපි නැවත 12 මාට රැස්න නිසා කරුණාකර ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ශිර දිනාටම තෙරුවන් සරණයි. Thank you.